ඒ සර්වචනාතෙත් එක්ක ඒ ගමනක් යනකොට ඒ එක ප්‍රදේශයකදී ඒ අවට තියෙන වණයක සර්වචනාතෙත් එක්ක උපස්ථාන කරගෙන ඉන්නවා දවසක ඒ ස්වාමීන් වහන්සේ ඒ අසල තියෙන ගමකට පින්ඳ පාතේ වදිනවා සර්වචනස් ගාවස අරගෙන පින්ඳ පාතේ ගියාට පස්සේ ළඟ තියෙන ලස්සන ගඟක් අයිනේ තියෙන හොඳ අඹ වණයක් කියන්නේ අඹ කැලයක් දැකලා සන්තෝෂ වෙනවා මේ වගේ තැනකට වෙලා වෙන කිසි බාහිර පරිබෝධයකින් තොරව ටිකට භාවනා කරන්නත් නැත්නම් හොඳයි කියලා. ඉතින් එහෙම හිතලා ਸਰවචනාසිකේ අවතරය දෙනවා මේම ලස්සන අඹ වණයක් දැක්කම මම ගඟක් අයිනේ ඉන්නේ එතන මට භාවනා කරන්න ඕනේ. ඉතින් ਸਰවචනාසි කියනවා ඉතින් මේ විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් මතක් කරනවා මේ වෙලාවේ මට උපස්ථාන කවුරක්වත් නැති නිසා පොඩ්ඩක් පමා වෙන්නේ කියලා. එතකොට මේ මේ ගියාමතුරු කියනවා මේ හොඳයි. ඉතින්දී පස්ස ඒ කියන්නේ නාහ මේ අහුම්කන් දීලා කරපන්. ඒක සර්වචනාංශ නැවත සරයක් ආයතර මතක් කරනවා සර්වචනාංශ මට මේක මතක් වෙනකොට යන්නමයි හිතෙන්නේ. ඒක නිසා මට මේ අඹවණේ අයිනේ කංක අයිනේ අඹවණේ භාවනා කරන්න අවසර දෙන්න. ඒක සර්වචනාංශ මතක් කරනවා මේ උපස්ථායකෙක් මට නැති වෙලාවේ කවුරු හරි මේ එනකන් ඉවසන්නේ කියලා. ඉවසන්ට ඉවසලා ඉවරලා පස්සේ වෙලාවක යන්නේ කියලා. ප්‍රයෝජනේ සලකලා. එතකොට මේ ගියාමතුරු කියනවා පවත්කවතුමෙන් වහන්ස සර්වචන් වහන්ස ඔබ වහන්සේගේ ඒ කල යුතු වැඩ නිමයි. කරන්න මැත්තේ යති බාහිරයක් ඔබ වහන්සේ තුල නැහැ. නමුත් මම ඇවිල්ලිවලා තාම කිසිම මගේ කටයුතු නිම කරගත්ත කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට මෙතන යන්න ඕනේ මගේ වැඩේ කරගන්න ඕනේ කියලා. ඒ සර්වචන් වහන්සේ කරබනේ ඉන්නවා. ඒක තුන්වෙනි සැරේටත් ගිහිල්ලා මතක් කරන අවසරයි ස්වාමීන් වහන්සේ මම අර කියපු කමන මට යන්න බය හිතෙන්නේ මට ඒකට වහන්සේගේ වැඩ කරගෙන ඉවර වෙච්ච නිසා ඔබ වහන්සේ ගැන ප්‍රමා වෙන එකෙන් මට ඒක පරිබෝධයි ඒක නිසා නොකිය පරිබෝධයි නොකිය මගේ වැඩ කරගන්න තියෙන සරුවත් යන ඉතින් භාවනාවට නම් යන්න ඕනේ කියන්නේ මම මොකද කියන්නේ කියලා භාවනාවට යන්න ඕනේ කියන්නේ ප්‍රධාන පදන් වීර්ය සඳහන යන්නේ ඉතින් මම මොකද කියන්නේ කියලා නිස්සබ්ද වෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒ අඹවණේ භාවනා කරනකොට ටික වේලාවකින් ඒ ස්වාමීන් වහන්සේට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ ත්‍රිවිධාකාර විතක්ක බැටදීම නිසා අර පුදුමාකාර සංවේගයක් පහළ වෙනවා. මම ගිහි ගියාට ආවේ මොනතරම් මේ මේ මේ වගේ විතක්වල තියෙන ආධිනව දැනගෙනද ඒ වගේ මට ඒ කාලෙ පිටතර ප්‍රශ්නයක් මේකේ තිබුණෙත් නැහැ දැන් මේ වෙලාවක් කරන වටෝඩ තණ්ඩම වෙලා භාවනා කරනකොට මොකද මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වද දෙන්නේ කියලා පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ ඒ විතක්කයන්ගෙන් ගැලවිලා ඒ ලබන්න හම්බෙච්ච මේ තකඩා දාගෙන ඇවිල්ලා භාවනා කරන්න හදන තැන භාවනා කරන මොන විදිහකට හරියන්නේ. ඉතින් එතෙන්දී තාම වටිනා සංසිද්ධියක් තමයි මේ මේකේ ස්වාමින් වහන්සේ සර්වචන් වහන්සේ තෙවිතක් තැලක් එපයි කියද්දී නැත්නම් කරුණු දක්වද්දී කියක් ඒ හිත නරක් වෙලා තමන්ගේ හිත කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වලට වැටෙනට පස්සේ නැවත ਸਰවඥාන්සේ ළඟටම එනවා. ඒක තමයි එතන තියෙන උන්වහන්සේගේ තියෙන වටිනා ගුණය. එහෙම නැත්නම් උන්වහන්සේගේ තියෙන වේලාව. ඉතින් ආවට පස්සේ ਸਰවඥාන්සේ මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ වළක්කද්දිත් මම මෙතෙන් භාවනා කරන්න ගියා. එතන බොහොම රමණීය ගන්තරක්ක තියෙන. අඹ වනයක්. නමුත් ගිය වෙලාවෙ ඉඳලා මට ඒ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන මේ මිච්ඡා විතක්කයන්ගෙන් බැටදීම වැඩි වුණා ඒ නිසා මම නැවතත් ඔබ වහන්සේගේ උපදේශයක් ගන්න ආවයි කියලා. එතකොට සරුවචනාංශේ මේ මේ කිහාමතුරුන්ගේ අපරිපක්ඛා චේතෝ විමුක්තිය කියලා කියන. ඒ උන්වහන්සේගේ මේ මනස හිත නැත්නම් අපි කියන සමාධිය පිළිලා නැහැ. මොරලා නැහැ, පැහැවලා නැහැ. අන්න ඒක පැහැවීම සඳහා උදව් වෙන ධර්ම නෙවෙයි කරලා තියෙන්නේ. ඒ නිසා උදව් වෙන ධර්මයක් උදව් වෙන ධර්ම මතක් කර දෙන්න අවස්ථාවක් වශයෙන් සලකලා මේගේ ස්වාමීන් වහන්සේගේ වෙච්ච දේවල් සේරම විය හැකි දේවල් ඒවා එකක්වත් ස්ථිර හානි නෙවෙයි ඒවායින් මේවා පිළියක් පිළියන්කට හැකි කටයුතු කටටි දේවල් බව මතක් කරලා සඳහන් කරනවා පංචේ භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ අපරිපක්ඛාය චේතෝ විමුක්තිය පරිපක්ඛාය සංවත්තති කියලා. මේගිය මට මගේ සර්වඥතාඥාණයට වැටහෙනවා යම් කිසි කෙනෙක්ගේ චේතෝ විමුක්තිය ඒ කියන්නේ හිතේ තියෙන සමාධි ශක්තිය එකලස් කරගැනීමේ හැකියාව එහෙම නැත්නම් ඒකාග්‍ර කරගැනීමේ හැකියාව මෝරලා නැති ලදරු ලපටි මට්ටමේ තියෙනවනම් ඒක මෝරවා ගැනීම සඳහා අවශ්‍ය කරන කරුණු පහක් මගේ සර්වඥතාඥාට වැටෙනවා පළවෙනි එක තමයි ඉදමේගිය බික්ඛු කල්යාණ මිත්‍රෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ ඒ සඳහා අත්‍යවශ්‍යම දේ තමයි මේ කල්යාණ මිත්‍ර කැසුරු කිරීම. ඉතින් අර වගේ ගන්තරක් අයිනේ තියෙන අඹ වනයක් වගේ දකින්නකොට ඒකේ මේ මේ විවේක පහසුකම් ඒ තමන්ගේ සිත් මන බඳනා තත්ත්ව තියෙන්න පුළුවන්. නමුත් ඒක අර විතක්ක පහළ වීම වගේ දෙකදී පිළියම් කරන්නේ. ඒ නිසා අවශ්‍ය වෙනවා ඒ සඳහා මොහොරච්ච ගතිත ලකුණු සහිත හොඳ කල්යාණ මිත්‍රෙක් ඇසුරු කිරීම. ඉතින් එතෙන්දී සර්වචනාංශයේ මේ කල්යාණ මිත්‍ර ඇසුරේ වටිනාකම මෙතන මතක් කරාට මේ මේගිය සූත්‍රයේ ඒක පිළිබඳව එච්චර විශාල කරුණු දැක්වීමක් මේ අවස්ථාවේ කෙරෙන්නේ නැහැ. ඒ සඳහා ඉතින් අපිට අනිකුත් සූත්‍ර ආශ්‍රයෙන් ඒ වගේම ආචාර්ය ප්‍රචාර්ය මත ආශ්‍රයෙන් මොකද්ද මෙතනදී මේ ਸਰවඥාන්සේ මේ කල්යාණ මිත්‍රෝ හොති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ කියලා සලකා බැලුවොත් අනිකුත් සූත්‍රානුසාරයෙන් අපිට ගන්න පුළුවන් ਸਰවඥාන්සේ විවිධ තැන්වල ඒ තමන් ඇසුරු කළ යුතු කල්යාණ මිත්‍යාගේ ಗುಣ ප්‍රකාශ කරන අවස්ථා තිබිලා තියෙනවා. ඒ වගේ සූත්‍රයක් තමයි මේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ නැත්නම් චතුක්ක නිපාතේ කිව්වට ඒකේ තියෙන අටක වර්ගයට අයිති වෙන්නේ. ඒ කල්යාණ මිත්‍රේක සත්වියේතු ගුණ නැත්නම් Taman අසුරු කල යුත්තේ කුමන කල්යාණ මිත්‍ර ගුණ ඇත්තෙක්ද කියන එක සංග්‍රහ කරලා තියෙනවා. ඊගාට බික්ඛු මිත්‍ර සූත්‍රය, මිත්තානිසංස සූත්‍රය වගේ තැන්වල ਸਰවතන සඳහන් කරලා තියෙනවා මේ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් වශයෙන් තෝරාගත යුතු ගර්භා ගරුඨානීය වශයෙන් තබා ගැනීම තෝරාගත යුතු පුද්ගලයෙකු තිබේ ලක්ෂණ. ඉතින් මෙතනදී ඒක තමයි අපි එදා මතු කරගත්ත සාරාංශය. අද ඒ සඳහා අපි ඉදිරිපත් කරගත්තේ ඇත්තටම බිකු මිත්‍ර සූත්‍රයේ තියෙන්නේ පියෝච ගරු භාවනියෝච වත්තංච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නොචත්තානේ නියෝජයෝ කියන ඒක ಗುಣ 8කින් සමන්වාගත කල්යාණ මිත්‍රෙක් හඳුන්වා දෙන බිකු මිත්‍ර සූත්‍රය. ඒකදී අපි ඊයේ දා මතක් කරගත්ත ඒකේ පළවෙනි තියෙන පිය භාවය. ඒ කල්යාණ මිත්‍යා සබ්‍රක්මචාරීන්ට ප්‍රිය කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඒක ඇත්තටම මේ වගේ භාර දුර කටයුත්තක් කරනකොට ජීවිත පරිත්‍යාගයෙන් Tamange විවේකයක් හදාගෙන ඒකෝල බාලෙන්ටත් කියා දීගෙන ඉන්නකොට ওই ප්‍රිය භාවය නඩත්තු කරනවා කියන එක හරි අමාරුයි. ගාක් වෙලාවට නුරුස්නා වැඩ සිදු වෙනවා දෙපාර්ශ්වයේම අඩුපාඩුකම් නිසා. ඉතින් ඒකකොට ඉතින් වචන කතා වෙනවා, ක්‍රියා කරනවා, හිතට අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එනවා. අන්නේදී එනකොට ඒකේ වගකීම ඒකදී ඒ ප්‍රිය භාවය නඩත්තු කිරීමේ වගකීම ඒ කල්යාණ මිත්‍යාට යන්නේ. මෙතන සාමාන්‍ය මෙතන මේ පෙන්වන්නේ ගුරුවරයා සතු විය යුතු ගුණ නම් ගුරුවරයාගේ පැත්තට යන්නේ. මේ මොන જાති සිත උනත් පරිසරයේ තියෙන ප්‍රිය භාවයේ හානි කරගන්න නැතුව කාටත් කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා කියන එක ඒ තල තුනකමෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ප්‍රිය භාවය තව කෙනෙක් ඒ පුද්ගලයා තියාවට ඇදබැඳ තබා ගැනීමේ ලක්ෂණයක් පාටත්පත් වෙනවා. නමුත් මේ ප්‍රියභාවයේ ඇසුරු කරන ගෝල බාල පිරිස හුඟ වෙලාවකට මේක ආදරයත් එක්ක පටලවා ගන්නවා. මේ ආදරයයි මිත්‍රත්වයයි කියන දෙක බොහෝමත්ම පරස්පර විරෝධී නැත්නම් දුරස්ත වූ ධර්ම දෙයක්. ආදරය හැම වෙලාවෙදීම තමන්ගේ ආශාවක් ඉෂ්ට කර ගැනීමේ අදහසින් එල්ලයක් ඇතුව යන ගමනක්. නිවනින් මේ පිට ලාමක අදහසකින් යන ගමනක් තමයි ආදරය කියන්නේ. ඉතින් ඒ කාම ආශාව සඳහා ඒ තියෙන ආදරය එහෙම නැත්නම් වෙන ලාභ සත්කාර සම්මානදී ලෝක සඳහා තියෙන මේ ප්‍රයෝග ක්‍රම සෑම දෙයකදීම වැඩ කරන්නේ ආදරේ. ශාසනයේ ඒක මහා පිළිලයක්. ශාසනයේ ඒව ඕනේ නැහැ. ශාසනයේ තියෙන්න ඕනේ මිත්‍රත්වය. මිත්‍රත්වය කියලා කියන්නේ කිසිසේත්ම එකිනෙකා කෙරෙහි ඒ <clears throat> උවමනාවේ පාගම් පිළිමා ගැනීමේ අදහසක් නැහැ. මේ ශාසනික වතක් මේ කෙරෙන්නේ. ඒ කරනකොට ප්‍රිය භාවයෙන් කරන්නේ ඒකට නොපුහුණු නොදොන් කෝඩු ගතිය ඇති ඇත්තන්ට මෙතන ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න විතරයි. එහෙම නැතුව වෙන සාමාන්‍ය කාම ලෝකයේ හෝ වෙන ව්‍යාපාර ලෝකයක හෝ දේශපාලන ලෝකයේ හෝ ආර්ථික ලෝකයක තියෙන ඒ ප්‍රිය භාව නැත්නම් ආදරය දයා මේ ඒ වගේ දේවල් ලබඳියා මෙතෙන්ට ගන්න බෑ. මෙතන ගන්න ලස්සන වචනේ තමයි මිත්‍රත්වය. මේ මිත්‍රත්වය කියන එක කොච්චරක් උතුම් කළ සලකලා තියනවද කියනවනම් සරුවත්යන් සඳහන් කරනවා තමන් වහන්සේම පළවෙනි කල්යාණ මිත්‍රයි කියලා. ඒතකොට සරුවත්යන් වහන්සේ මම ගුරුවරයෙක් නැත්නම් මම සියල්ල දන්නා වූ ආඥාදායකත්වයෙන් පත්වෙච්ච එකක් නෑ. මම ආනන්දේ මේ සංසාරේ මා කල්යාණ මිත්‍යෙන් ත්‍යාගන මා කරා පැමිණිලා තමයි සියලුම සත්ව නිවන් දකින්නේ කියලා හරුවචන සඳහන් කරනවා කල්යාණ මිත්‍යා ස්වරූපයෙන්. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඉස්සල්ලාම ඒ ප්‍රිය භාවය ලෝකයට හෙළි කර දැක්වුවා. අනිකුත් කිසිම සාස්තුන් වහන්සේ කෙනෙක් එක බලනකොට හරුවචනාංශේ ඒ කායික වාචික මානසික දුස්චරිත කරලා නැහැ. මේ ශාසනය පතුරවන්නේ. අද දක්වා මේ බුද්ධ ශාසනය පැතිරීමට කිසිම යුද්ධයක් කිසිම අපරාධයක් කර නැහැ කියලා මානව වර්ගය දාන්න. ඒ මොකද හේතුව උන්වහන්සේ ප්‍රිය භාවයෙන් තමයි කටයුතු කරේ. ඒ නිසා මේ ප්‍රිය භාවය ගුරුවරයාගෙන් ලබා ගැනීමේදී ඒ ශිෂ්‍යයා ඒ ලකුණක් වශයෙන් තියා ගන්නවා. ඒ කොච්චර Taman අතින් වැරදුනත් ඒ ගුරුවරයා ඒකට <clears throat> හිතමනාපකම් කරන්නේ එහෙම නැත්නම් ද්වේෂ කරන්නේ නැහැ අමනාප වෙන්නේ නැහැ ප්‍රිය භාවයේ පවත්වාගෙන යනවා ඉතින් ඒකෙදීමත් අපි ඒකත් මතක් කරගත්තා මේ ප්‍රිය භාවය අඳුරන්නේ මිනිසෙකුට නම් ඒක ශිෂ්‍යයා එහෙම නැත්නම් කල්යාණ මිත්‍යා බලාපොරොත්තු වෙන කෙනා ප්‍රිය භාවය කියන එක මොකක්ද කියලා දන්නේ නැත්නම් ඒ පුද්ගලයාට ආදරය බලාපොරොත්තු වෙනවා ගුරුවරයෙක්ගෙන් සෙනෙහස බලාපොරොත්තු වෙනවා ඒ ආදර සෙනෙහස කියලා කියන්නේ කෙලස් බරිත දේවල් කෙටිපතු පරමාර්ථ සහිතව ඒක ඒ ශිෂ්‍යයා බලාපොරොත්තු වන ගුරුවරයා ඒ ගුණයට තරහ වෙන්න තරකයි ගුරුවරයා දැනගන්න ඕනේ ඒ ශිෂ්‍යයා ඉන්නේ තාම අර විතක් වලින් ජය අරගෙන නෙවෙයිනේ. තාම ඉන්නේ පුරුදු කරන මනසකින්. ඉතින් ඒ වගේ පුද්ගලයා දකින්නේ කෑමටම තමයි. ආදරයටම තමයි. මොකෙටි මොන හරි බලාපොරොත්තුවක් තමයි. ඉතින් ඒක හරි තියාගෙන එතනින් නතර වෙන්නේ නැතුව අර මිත්‍රත්වයෙන් පෙන්වන්න පුළුවන් ඉහළ தත්වෙටම සම්‍යක් දෘෂ්ටිය දක්වාම ගෙනෙන එක තමයි කල්යන් මිත්‍යයි ගුණය. ඒ දේ කරක් කවදාකවත් මේ ප්‍රිය භාවයේ අමතක කරන්නේ ප්‍රිය භාවය පාගගන්නේ නැහැ. හැම වෙලාවෙම ප්‍රියශීලී ගතියක් ඇති කරගන්නවා. ඊගාට ගරු භාවනීය කියලා වචන දෙකක් තව සඳහන් කරනවා. ප්‍රිය භාවයේ තිබුණයි කියලා මුගතනෙක් එක පෛරුපාසාණයට යන්නේ නැහැ. තමන්ගේ ගරු తත්වේ තමයි දක ගන්නවා. ඒ ගරු తත්වේ එන්නේ සීලයත් ගුණයක් නිසා. ඒ දැන් ඔය කරා පැමිණෙන බොහෝ දෙනා ඉච්ඡර සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවක් නැති වෙනකොට ඒ ඇත්තෝ පෛරුපාසාන කම්බලාපරොත්තු වෙන්නේ ඒ සීල බිඳෙන වැඩවලින් සමාජයේ සමාධිය බිඳෙන වැඩවලින් ප්‍රඥා බිඳෙන වැඩවලින් ලාමක වැඩවලින් තමයි මේ ඇසුර පවත්තන්න හදාන්නේ. නමුත් නියම මාර්ගදර්ශී කල්යාණ මිත්‍යා ඒ ඇසුරු කරන නැත්නම්ගේ ඒ ලාමක ගති නිසා තමන්ගේ සීල බිඳගන්නෙත් නෑ තමන්ගේ ಗುಣ පිරිහගන්නෙත් නෑ ඒ ඇත්තන්ගේ தত্ত্বය සමහරලාට පෙන්නනවා මට ඕන කෙනෙක් එක්ක ඉන්න පුළුවන් බව ඒක තියෙනවා කල්යාණ මිත්‍යාදා නමුත් කවදාකවත් තමන්ගේ විවේකයට ආපු ගමන් අර ඇසුරු කරපු අයගේ ලාමක ගතිම වපාන්නේ යුවට යට වෙන්න තමන්ගේ විවේකයට තමන් කල්යාණ සීලයට ගුණයට පැත්තපත් වෙනවා ඒ වගේ තමන් ළඟ තියෙන ගුණ කොච්චර නුගුණයන් අතර ගත කරනකොට වුණත් කියාපාන්න යන්නේ නැහැ මොන විදිහකින් සීලයක්වත් ගුණයක්වත් කියාපාන්න යන්නේ. ඒ දුස්සීල වූ නොගුණ කෙනෙක් එක්ක ශිෂ්‍යයෙක් වුණත් කමන්නේ වෙන භාවනා යෝගාවචරයක් හෝ වේවා ඉන්නකොට ඒයත්ෝ බැහැර කරන්නේ. ඒයත්ෝ මේ මායිත්‍යක ගැළපෙන්නේ නැති කෙනෙක් කියලා කියන්නේ. ඒ තමන්ගේ සීලය තමන් රැකගෙන අරය නෝ සීල නැති කෙනෙක් බව දැනගෙන. තමන්ගේ ගුණේ තමන් රැකගෙන අනුන් ළඟ ඒ ගුණේ නැති බව දැනගෙන ඒ ප්‍රිය භාවයේ කඩාගන්නේ. ඉතින් සාර ප්‍රිය භාවයේ තියාගෙන තමගේ ගරු භාවනීය ගරු භාවනීය කියන වචන දෙකක් ගරු භාවය ගරු භාවය රැක ගන්නවා කිව්වහම ওই මධ්‍යම ප්‍රතිපදා නැත්තම් සම්‍යක් දෘෂ්ටි වගේ දෙයක් ගන්න නැතුව බේරුම් කර ගන්න තමයි. මෙන්න මේ දෙකේ තියෙන භයානකකම නැත්තම් මේ දෙක පටලවා ගන්න ගතිය තමයි මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අද ඔය මේ අනුන්ගේ දුක් ගැනවිලි අහන්න ගිහිල්ලා අනුන්ගේ දුක් ගැනීම වලට උදව්පකාර කරන ඒ සමාජ සේවා කටයුතු වලට යන ඇත්තෝ බොහෝ විට අනවශ්‍ය පටලවිලි හදාගන්න. හදාගෙන ඉවරලා තමනුත් එක්ක කෙලසෙනවා. එහෙම නැත්නම් අනිත් පාර්ශවයේ මේ පුද්ගලයා අර ලාමක ආදරයකට බැඳ ගන්නවා. බැඳුනට පස්සේ ඔක්කොම දෙපැත්තම නාස්ති වෙනවා. එතකොට ගුරුවරයා තමයි දොස් මේ වග කියන්න ඕනේ. ගුරුවරයා ඒ නිසා කොච්චර ප්‍රියභාව දක්වත් ගරු භාවය කඩාබින ගන්නේ නැහැ. මෙන්න මේ ප්‍රියභාවයයි ගරු භාවයයි තියෙනවනම් භාවනීය කියලා ගුණයක් ඉබේම එන්න පටන් ගන්නවා. භාවනීය කියලා ගුණය තුන්වෙනි ගුණය කල්යාණ මිත්‍රෙකු සතු සියලු දෙනාගේම ආදර ගෞරවයට ලක්වෙච්ච මෛත්‍රියට ලක්වෙච්ච පුද්ගලෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් භාවනීය නැතුව රොස්පරොස් නැති කිසි කෙනෙකුට අසුර කරගන්න බැරි පුද්ගලෙක් වාටපත් වෙනවනම් Taman දැනගන්න ඕනේ Taman ගියත් Tamanටත් ওই ටික වෙනවා කියලා. ඒ නිසා Taman තෝරා ගන්න ගුරුවරයා, Taman තෝරා ගන්න කල්යාණ මිත්‍රයා මෙතනදී අපේ සරුවචන් වහන්සේ ඊ타මත්ව ප්‍රියයි. ඒ වගේම ඒ ගරු සීල් ගුණ මේ දෙක කවදාකවත් පාවා දෙන්න භාවනීයත්වයේ කොච්චරද කියනවනම් උන්වහන්සේ මිනිස්යන් අතර විතරක් නෙවෙයි දිව්‍යයන් දක්වන අතරත් භාවනීයයි. ඔය දැන් කාලේ ඔය බුද්ධ ආගමක් කියලා හදාගෙන අටවගෙන හිටියට බුදුරජාණන් වහන්සේ ඒ කාලේ බෞද්ධයන් අතර නෙවෙයි පළවෙනියා වෙලා හිටියේ. මිනිස්යන් අතර. සෑම මිනිස්සෙකුටම දකින්නකොට භාවනීයත්වයක් තියෙනවා. කාගේ තාතර ගෞරව ලබන තත්ත්වයේ දකින්න නිසා අබෞද්ධයෙකුට පවා සද්ධාව පහළ වෙනවා. ගරු භාවනියක් ඇති වෙනවා. වර්ග ભેදයක් නැහැ උන්වහන්සේගා. ඒ නිසා පිය ගරු භාවනීය කියන ගුණ තුන අපි ශිෂ්ටාචාරයේ මනින්නකොට ඉහළම தত্ত্ব තමයි වෙන්නේ. ඒ පුද්ගලයා ප්‍රිය පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ සිල් ගුණ දෙක තමන්ගේ වගකීම් භාරය රැකෙන්න ඕනේ. මට මේ පරිසරයේ සිල් රකින්න බෑ. මට මෙයත් එක්ක සිල් රකින්න බෑ කියන කතා හරියන්නේ නැහැ. ඒ වගේම මයි ළඟ මේ ගුණය මෙහා නිසා කරන්න බෑ. අරයා මගේ ගුණ නැසනවා කියන කතාවක් බෑ. තමයි ළඟ ගරු භාවනීය මේ පිය ගරු ගුණ තියෙන්න ඕනේ. ඒ නිසා ඔය භාවනීය තත්ත්වකටපත් වෙනවා. ඒක නිසා තමයි යන්න ඉස්සරළම දැන් තමයි කල්යාණ මිත්‍රෙක් කරා යනවනම් ඒ කල්යාණ මිත්‍යා ඊට කලින් ගෙවලයක් පිරිසක් විසින් අඳුරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. Taman ඉස්සල්ලාම අඳුරගන්න කෙනා වුණොත් එතන තියෙනවා පොඩි වරදින්න තියෙන අවස්ථාවක්. ඒ නිසා මේකට සාධක සූත්‍රයක් වශයෙන් දක්වනවා නම් ඒක මේ ආජීවකේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මේ අද සත්‍යාස්තුවරු ලෝකේ ඉන්නවා. ඒ හැම කෙනාම සරුවත්යි කියලා කියනවා. ඒ හැම කෙනාටම විශාල ගෝල පිරිසක් ඉන්නවා. ඉතින් අපි බලනකොට අපි මේ එදිනදා ජීවිතය හම්බ කරන කන මිනිස්සුયો අපිත් එක මේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අරගෙන උන්වහන්සේ සරුවත්යි උත්තමයි කියලා හිතාන කටයුතු කරනවා. නමුත් අපි කොහොමද දන්නේ? අපි මේ තෝරාගත්ත කල්යාණ මිත්‍යා මේ ඒ විදියට අනුගමනය කළ යුතු වටිනා කියන කෙනෙක්ද කියලා. ඒ කියන්නේ මේ මේ ආජීවක ශ්‍රාවකයාට දැනටවත් මොකද්ද සැකයක් පහළ වෙලා තියෙනවා. ඒ වගේම හිතලා තියෙනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ නම් හරි කල්යාණ මිත්‍යා තෝරාගෙන ඉන්නවයි කියලා. දැන් ආනන්ද ස්වාමීන් ළඟට අවිලා අහනවා ඔබ වහන්සේ මොකද්ද මේකට දෙන උත්තරේ? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කිසිසේත්ම මේ සරුවචනාංශ ගාවට එන්න තේරෙන්නේ නැද්ද මේ මම කරන්නේ මම උන්වහන්සේ තෝරගෙන දැන් සතුටින් ඉන්නවනේ කියන්න යන්නේ. එතකොට ඒක නිකන් අඳුරයක් වෙනවනේ. පුරාජීරුවක් වෙනවනේ. උන්වහන්සේ කියනවා අපේ බුදුහාමුදුරුව අපිට අපේ සාස්ත්‍රුණ අපිට මෙහෙම කියලා දීලා කියනවා. යම් කිසි කෙනෙක් යම් කිසි සාස්ත්‍රුණ වහන්සේ කෙනෙක් තෝරනවනම් ඒ සාස්ත්‍රුණ වහන්සේගේ ලකුණු තුනක් මූලධර්ම වශයෙන් තියෙනවනම් අන්න හොඳයි තෝරගන්න. මොකද්ද? උන්වහන්සේ කියන දේ කරන කෙනෙක් වෙන්න ඕනේ, කරන දේ කියන කෙනෙක් වෙන්න ඕනේ. යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී වෙන්න ඕනේ. ඉතින් ඒක දකින්න නම් යම් කෙනෙක් කියන දේමද කරන්නේ, කරන දේද කියන්නේ නැත්නම් දවල් මිගිල් රෑ දානියෙල් වගේ එකක් කියනවා. කරනකොට තව එකක් පිරිස ඉන්නකොට එක විදියක් තනියම ඉන්නකොට එක විදියක් ආදි වශයෙන් නැතුව යථාවාදී තථාකාරී ගුණේ දකින්ද අසුරු කරන්න ඕන. අසුරු කරන්නත් හොයන්න බෑ. ඒ නිසා පළවෙනි දේ තමයි ඒ යථාවාදී තථාකාරී ගුණය. ඒක මිනිස්සුෙකුට තේරෙනවා. ඒක නෑ කිසිම ව්‍යාකරණයක්. ඒක නෑ කිසිම සමීකරණයක්. ඒක නෑ කිසිම ගැඹුරු ධර්ම මොකුත් නෑ. මේ කියන දේ කරනවාද? කරන දේ කියනවාද කියලා. ඊට පස්සේ ඒක පළවෙනි ගුණය. දෙක කියනවා ඒ යථාවාදී තථාකාරී ගුණය ඇති ඒ ශාස්ත්‍රවරයාට දැනටම ශිෂ්‍ය පිරිසක් ඉන්නවාද කියලා බලන්න. ඉන්නවා නම් ඒ ශිෂ්‍ය පිරිස දැනටමත් ඒ වගේ කීමක් අරගෙන මේ අවස්ථාවක් අරගෙන තියෙන නිසා තමන් ඉස්සර වෙනවට වැඩිය අරසාව තියෙනවා. ඒ නිසා ගුරුවරයා යථාවාදී සතාකාරී වෙන්න ඕනේ. තථාවාදී යථාකාරී වෙන්න ඕනේ. ඒ වගේම දැනටමත් රට්ටු. ඒ ගුරුවරයා පිළි අරගෙන ඒ ගුරුවරයා අනුගමනය කරන පිරිසක් ඉන්න ඊට පස්සේ ඒ පිටි තුන්වෙනි ගුණය තමයි ඒ පිටිසෙත් එක්කනේ දෙන්නෙක්වත් අර ගුරුවරයාගේ ධර්ම අවබෝධ කරලා අර තාලටම යථාවාදී තථාකාරී වෙලා තියෙන්න ඕනේ. එහෙමනම් අන්න ඒ කල්යාණ මිත්‍යා තෝරගන්නේ කොහොඳයි. අන්න ඒක තමයි භාවනීය ගුණයෙන් තේරෙන්නේ. භාවනීය ගුණය කියලා කියන්නේ Taman එතෙන්ට යනකොට එතන ඒ වෙනකොටත් පිළි අරගෙන අනුගමනය කරන පිරිසක් ඉන්නවා. ඉන්නවනම් Taman නෙවෙයි ඒක ආරම්භකයක්. ඒ නිසා Tamanට එච්චර වගකීමක් තද බල ඉන්නේ නැහැ මේ වෙනකොටමත් පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ප්‍රිය ගරු භාවනීය කියන තුන ಗುಣ තුන එකම ගුණයක් එක කැටිත්තක් විතර ගන්න පුළුවන්. ඒක ගුරුවරයෙක් තෝරා ගැනීමේදී මේ ಗುಣ තුන එක ඒකකයක් කරගන්න පුළුවන්. ඔහො පුද්ගලයා ප්‍රිය වෙන්න ඕනේ. ගරු තත්ත්වයේ තියෙන්න ඕනේ. ගැසිල් ಗುಣ දෙක තියෙන්න ඕනේ. භාවනීය වෙන්න ඕනේ. කායි කාගෙම පූජාවට මෛත්‍රියට ලක්වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. එහෙමනම් මේ Tamanට අංග සම්පූර්ණ සරුවඥ කෙනෙක් හම්බ වෙන්න තියෙන්න පුළුවන්. නමුත් Tamanට වඩා මේ ඉන්න තත්වයෙන් ගොඩේන්න ඉන්න තත්වයට ටිකක් හොඳ කෙනෙක් හම්බ වෙනවා. විශේෂයෙන්ම අර මේ ගියාම්තර වගේ ඒ Tamanට මේ යන්න හිතිච්ච හිතුණාට මොකද ගියාට පස්සේ තේරුණා නම් මෙතන හිටිය තැනට වැඩිය දැන් කබලේ ලිපට වැටලා තියෙන කියලා ආපහු එතෙන්ටම යන්නවත් එතෙන්ට යන්න තරමට හිතක් හැදෙන්නවත් නම් ගරු භාසිල් මේ ප්‍රිය භාවයේ තියෙන්න ඕන. ගරු භාවයේ තියෙන්න ඕන. භාවනීය தත්ත්වයේ තියෙන්න ඕන. එළියට ගියාට පස්සෙත් ඇහෙන්න ඕනේ මේ ගුරුවරයා මෙහෙමයි කියලා. අන්න එතකොට මේ කල්යාණ මිත්‍යාගේ ගුණ ගැලපෙනවා කියන්නේ. ඊගාට වත්තංච වචනක්ඛමෝ මේ විදිහට තමන් ප්‍රිය වෙලා ගරු වෙලා භාවනීය தත්තරපත් වෙලා තත්තට පොරවන ඉඳලා බෑ ගුරුවරයෙක්. දැනටමත් මම කාටත් ජනප්‍රියයි. දැනටමත් මම සිල් තියෙනවා මයි ළඟ, ಗುಣ තියෙනවා කියලා බෑ. එහා ඒ තමන් කරා පැමිණෙන ඇත්තන්ට සැදී පැහැදී සිට උදව් කරන ගතිය තියෙනවා. වත දැනගන්න ඕනේ. වත දැනගන්නවා කියන එකදී මෙතන පෙන්වන්නේ වැරද්ද දැකලා කියා දීමේ හැකියාව, නිග්‍රහ කිරීමේ හැකියාව තියෙනවා. මේක වැරදි. ඒක කෙලින්ම කියන්න පුළුවන් ගරහේ ගරහිතබ්බ. ගරහේ ඉඳන කරහන්න ඕනේ. ඒක වතක්. ඒක මේ මේ පුද්ගල ભેදයෙන් කරන දෙයක් නෙවෙයි. ඒ වත කරන්න නම් ඒ ගුරුවරයා නැත්නම් ඒ කල්යාණ මිත්‍යා අනිකුත් ඒ තමන්ගේ මිත්‍රත්වේ පතාගෙන ඉන්න අය එක්ක මේ අසුර තියෙන්න ඒ අසුර ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඒ අනික් අවශ්‍ය කරන සිව්පසේ සොයා බැලීම ආදී කටයුතු වලින් මේ කෙරෙන්න ඕන. ඉතින් ඒ වත තමයි මේ ඒ කල්යාණ මිත්‍යා තමන් වශයෙන් මිලෝ වශයෙන් පින්පුරව ගන්න තැන. හොඳට පින් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ පින් ඇති මම දැන් ප්‍රියයි කාටත් මම දැන් ගරුයි කාටත් භාවනීයයි කියලා පැත්තකට වෙලා බෑ. තමන්ගේ වත පිළිවෙත යුතුයකම හරියට කරන්න ඕනේ. ඒ නිසා ඒකෙදි ඒ ගුරුවරයා නිකන් මේ මිනිස්සු මූණිච්චාට රට්ටු නලවන්න කුරුකම් කරන කෙනෙක්ද එනසම් තමන්ගේ කටයුතු පැහැර නොහැර ගනිමින් තමන්ගේ ආත්ම සිද්ධිය සලසා ගනිමින් මෙවුවා කරනවාද කියලා බලන්න ගුරුවර තමන් කෙරේ වත් පිළිවෙත් කෙරෙන්නත් ඕන බුදුන් කෙරේ වත් පිළිවෙත කෙරෙන්නත් ඕනේ ඒ වගේම මේ තමන් කරා පැමිණෙන්නන් කෙරෙහි වත ගැරහිය යුත්තන් වල ගැරහීම කලයුතු දේවල් කිරීම කලයුත්තන කලයුතු පෙන්වා දීමේ දක්ෂකම තියෙනවා ඉතින් මේක නැත්නම් ඒ ගුරුවරයා මැරිච්ච කෙනෙක් වෙනවා ආ මෙහෙම අපේ ගුරුවරයා ගුණවත් අපේ ගුරුවරයා සීයේ මේ මේ ප්‍රිය භාව තියෙනවා. සීල තිබුණයි කියන එක මැරිච්ච ගුණ. අලුත් වෙන්න ඕනේ. අලුත් වීම සඳහා නිතරම යෙදී කටයුතු කරන්න ඕනේ. මේ යෙදී කටයුතු කිරීමේදී අද මේ කර්මස්ථානාචාරවරු කියන එක අපි ගත්තොත් මේ කල්යාණ මිත්‍යයි කියන එකේ පුදුමාකාර දුක්ඛිත තත්ත්වයක ඉන්නේ. හේතු දෙකක් තියෙනවා. එකක් තමයි සමහර වෙලාවට Taman ඒ උගන්වන දේවල් Taman හොඳට බණ භාවනා කරලා දන්නේ නැති නිසා নানা ප්‍රකාර ප්‍රශ්නවලට নানা ආකාර අපහසුතාවටපත් වෙනවා. දෙක තමයි අද පවතින ලෝක ස්වභාවය හැටියට කිසිම කෙනෙක් මොනම තාලකින්වත් වැරද්දක් පෙන්නලා දෙනවට කැමති නැහැ. ඉතින් ඒ தത്വෙදී මේ භයානක වගකීමක් සර්වඥාන්සේ දෙනවා වටක් තියෙනවා. ඒක කියලා දෙන්න ඕනේ. කියලා දෙන්න ගිය ගමන් ඒ ගුරුවරයාගේ ප්‍රිය භාවයටත් කලල් සිද්ධ වෙනවා, සීලයටත් කලල් සිද්ධ වෙනවා, මේ ගුණවලටත් කලල් සිද්ධ වෙනවා වගේ. නමුත් නොකර බෑ. ඒ දේ කරන්න ඕන. ඉතින් ඒ කරනකොට සීමාව දන්නේ නැතිකම නිසා බොහෝ විට ඒ Taman කරා පැමිණෙන්නේ නැත්තන්ගේ මානසිකත්වයට මේ පෞද්ගලිකත්වයට බලපෑම් කරන්න යනවා. කරපු ගමන් එතන යුද්ධ තමයි තියෙන්නේ. එතන තියෙන ඉතින් ගහ පැන ගන්න, එනකොටා ගන්න, මරා ගන්න தත්ත්වේ. ඉතින් ඒ නිසා ඒ වත ඊටාවත් අමාර්ගයක්. තවත් මේ කාරණා දෙක එකක් තමයි ගුරුවරයා ඇත්තටම ඒකට තරම් නිසි ගුණමදිකම පුහුණු පුරුදු මතකම නිසා ප්‍රශ්නය තියෙනවා. දෙක තමයි මේ ශිෂ්‍යයන් විසේ ඇති ශිෂ්‍යයන් ඇති කරන নানা ආකාර ප්‍රශ්න විසේ හරියට ක්‍රියා කරන්න බැරි වෙච්චාම මේ මේ වත කරගන්න බැරුව යනවා. තුන්වෙනි කාරණාව තමයි අද විශේෂයෙන් මේ භාවනා ලෝකේ දිහා බලනකොට ඒ භාවනාවට ගෙන්න ගන්න උත්සාහ කරොත් කට්ටිය එන්න එන්න කියලා ඒන හැම කෙනෙක්ම ඒ අයිතිවාසිකම් ඉල්ලන්න පටන් ගන්නවා. මට එන්න කිව්වනම් මට මේක දෙන්න, අරක දෙන්නයි කියලා. ඉතින් ඊට පස්සේ ගුරුවරයාට තියෙන්නේ මේ බෝඩිමක් බලාගෙන ඉන්න තත්ත්වය. ස්පිරිතාලයක් බලාගෙන ඉන්න පිටු වාට්ටුවක් බලාගෙන තත්ත්ව කරයිපත් වෙන්නේ. ඒ ඇත්තන්ට අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ගියාම තමන්ගේ විවේකයට හෝ තමන්ගේ පොතක් පතක් කියලා මොනවක් කරන්න හම්බෙන්නේ. ඒක නිසා මතක තියාගන්න ඕන කවදා ආකවත් නරකයි. මේ භාවනාවට එන්නේ කියලා කියන්නේ. ආපු කෙනෙකුට වතපිලිවෙත කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. කළ යුතුයි. ඔව් කවදා හරි එන්නේ කියලා આવොත් ඒ කියන්නේ අලිම කරදරයක් ඔළුවේ දාගත්තා වෙනවා. එතකොට කරගන්න බැරි වැඩක් ඔළුවේ දාගත්ත වෙනකොට Taman ආපු ගමනේ ඒ කාය විවේක, චිත්ත විවේක, උපති විවේක නැති වෙන්න පටන් ගන්නවා. ඒසයි වත ගුරුවරයාගේ පැත්තෙමුත් බරක් නොවන තාලෙට ඒ වගේම කරා පැමිණෙන අනිකුත් මිත්‍රත්වය හොයන කෙනාටත් වෙහෙසක් නොවන තත්ත්වයට කරනවායි කියන එකේදීත් වගකීම ඉතාමත්ම සංවේදීව ඉතාමත්ම ලගන්නා තාලෙට ගුරුවරයා තේ පවතින. ඒ ශිෂ්‍යයෝ යම් භමනකට භාවනාවේ දිනු වෙනකන් කවදාක සතුට වෙන්නේ නැහැ. ඒක ඉතින් ඒක ස්වභාවයි. සතුට වුණා නම් අර මිත්‍යත්වයේ ඉක්මල ආදරයකට පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මෙත්තා මුඛේන රාගං වංචේති කියලා මෛත්‍රිය පෙන්වනවා වගේ පෙන්වුවාට රාග වංචනයක් සිද්ධ වෙනවා. සමහරලාට පුරුෂ ගුරුවරු කරේ ස්ත්‍රීන්ගේ ඒක ඇති වෙනවා. ස්ත්‍රී ගුරුවරුන් කරේ පුරුෂයන්ගේ ඒක ඇති වෙනවා. තරුණ ගුරුවරුන් කෙරෙහි අනික් අත්තන්ගේ ඇති වෙනවා. එතකොට වංචනික ධර්ම ඇතිද? එහෙම නැත්නම් පුදුමාකාර ද්වේෂක ඉන්නේ. නැත්දකින් අපතන් කියාගෙන ඉන්නේ. ඉතින් එහෙම තියෙද්දි අර වත Tamange එකල යුතු වත්පිළියෙත් කෙරෙන්නේ නැහැ. කෙරෙන්න තියෙනකොට සතතාභ්‍යාසෙ හිටින්නේ නැහැ. නිත්‍ය අභ්‍යාසයක් හිටින්නේ නැහැ. ගුරුවරයාට දෙන්නපත ආචාර්ය කරගන්න හම්බ වෙන්නේ නැහැ. පිළිසර කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එන්නේ தත්තු තුනම සාමාන්‍යයෙන් ගුරුවරයාට ලොකු බරක් වගකීමක් පාටපත් වෙලා. ඒ නිසා මායත් එකේ ගිහි කාලේ ඉඳලම වැඩ කරපු එක්කෙනෙක් මේ ළඟදී ඒත් මායත් එකේ ඉච්චරම තද බල මිත්‍රත්වයක් ඇත්ත නැහැ කියලා තියෙනවා ජීවිතේ කවදාකවත් මොනම හේතුවක් නිසාවත් කර්මස්ථානාචාරවරෙක් නන් නොවේවා කියලා. ඒ තරමටම වෙහෙස කරන්නේ වැඩි. ඒක තේරෙන්නේ කරගෙන යනකොට තමයි. නමුත් ඉතින් අපිට එහෙම කෙරලා කරාරින්න බෑ. මොකද මේ අප කරා යම් ධර්ම කොටාශයක් 84000ක් ධර්මස්කන්ධ තියෙනවනම් එකක් ආවත් ඒක පැවතිලා තියෙන මෙන්න වගේ කල්යාණ මිත්‍ර පරම්පරාවක්නේ. ඒක නිසා අපිට අර කල්යාණ මිත්‍ර යම් ආකාරයකට බුදුහාමුදුරු ප්‍රධාන කරගත්ත කල්යාණ මිත්‍ර යම් ආකාරයකට වත්පිළිවෙත් සම්පූර්ණ කරාද ඒ නිසා තමනුත් ඒවට පෙළඹෙන්න වෙනවා. මොකද මේ කල්යාණ මිත්‍රත්වයේ කියන එක අපි එදත් මතු කරගත්ත විදිහට අපිට කවදාකවත් කල්යාණ මිත්‍රයෙක් හම්බ කරගන්න අමාරුයි හොයාගන්න අමාරුයි අප තුල මේ කල්යාණ මිත්‍ර ගුණ පිළිබඳ වචනින් අහලා හෝ හිතෙන් හිතලා හෝ කැපවීමෙන් ගුණ වඩා ගන්නා තෙක්. හිතකම්ම පේන්නේ මේක නිකන් කටුවත්තක්. දූවිලි බාරක ඇදගෙන යනවා වගේ රස්පරස් කරතිය තමයි. Taman තුල මේ කල්යාණ මිත්‍ර ගුණ වැඩෙනකොට තමයි අනේ මිතුවා කල්මවක් කරගෙන ආපු ඒ ඒ પરම්පරාව මිත්‍ර પરම්පරාවේ තියෙන වටිනාකමත් එක බලනකොට අපි මේ දැන් මේ රණ්ඩු සරුවල් කරන්නේ අයිතිවාසිකම් ඉල්ලන්නේ මොනවද කියලා හිතනවා. මෙච්චර වටිනා මේ ආංශයක් නැත්තම් මේ ලාමක මනින්ද කියන්න පුළුවන් දෙයක් උත්සාහ කරලා අර නිසාමස සැපයක් නැති කරගන්න මේ දහදන්නේ කියලා ඒ කල්යාණ මිත්‍ර ගුණ වැටෙන්නේ Taman තුන කල්යාණ මුත්‍ර ගුණ ඇති වෙනකට තමයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒ යෝග ජීවිතයක පරිපූර්ණත්වයට යන්න ඕනේ. අර 20ක් 30ක් විතර සමහරලාට යනවා මොකක්ද මේ වෙන්නේ කියලා දැනගන්න. මේ අපි මේ මේ සාමාන්‍ය ලෝකේ කරන ව්‍යාපාරයි මේ භාවනා ලෝකේ කරන ව්‍යාපාරය අතර වෙනසක් නම් පිට නෑ එකම තමයි. නමුත් මෙතෙන්දී මේ නිර්ආමිෂ සුඛය කියන කල්යාණ මිත්‍ර પરම්පරාවේ තියෙන වටිනාකම තේරිලා අපි කොච්චර වතක් පිළිවතකින් පැමිණේ එන ආචාර්ය પરම්පරාවත් මේ ගෙනියන්නේ කියලා තේරුම් අරගන්න Taman තුල ගුණ වැඩෙනවා. ඒ ගුණ වැඩෙනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒ Taman එවැනි වටිනා කල්යාණ මිත්‍යයන් ඇසුරු කරන්න බුද්ධ ආදී උතුමන් අතර ඇසුරු කරන්න තමනුත් වත පුරවන්න ඕනේ. වත කියලා මොනම දෙයක්වත් මම කියන්නේ දිනචර්යාව කරන්න. මොනම జగතෙක් උනත් දිනචර්යාව කරන්න බැරි නම් ගණන් ගන්න එපා. එයා මොන જાතියෙන් නිදහස කරනු ඉදිරිපත් කරත් ඒ කියන්නේ බෑ කියන වචනේ විතරයි කියන්නේ. පුළුවන් නම් එකයි තියෙන්නේ දිනචර්යාව කරන්න. ගුරුවරයාට එතකොට පහසුයි තමන්ටත් පහසුයි. ඒ දිනචර්යාව කරන්නේ නැතුව මොන જાතියෙන් අර මේ හාවයි බයරන්දු වගේ පිහිමි පැනලා මේක නිවන් දකින්න හැදුවට අර වනුගාන එක දවසක දිනනවා. පිහිමි පයින් කට්ටියට හරියන්නේ. ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ බෝධිලිමෝ කියලා. බෝධිලිම පිම්මට පයින්කොට මකද්දුර දුවල එක තැනක නරලා ඔළුව ඉහළ පහළ හොල්ලෝල්ලා ටිකක් කළා ඉන්නවා. ආයතරයක් පිම්මක් පැනලා ආය ඔළුව හොල්ලෝල්ලා ඉන්නවා. ඒ වගේ බෝධිලිම ගති වතට ගැලපෙන්නේ. වතේ තියෙන මොකාකාරී හැරියාවක් පටන් ගත්තා කිලෝරක් නැතුව දිගට කරගෙන යන එකයි කියන්නේ. මේක විශේෂණ පද දානවනම් වෙනස් කරනවනම් කහගරි ආරාධනාවක් නිසා. නැත්තම් Taman දිගට කරගෙන යන්න ඕනේ. ඉතින් අතර බලනකොට ඒක වගකීමේ භාරය හරියට කරනව නැද්ද කියන එක කුරුවර පැත්තට තමයි යන්නේ. නමුත් කල්යාණ මිත්‍රෙක් අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි අපි ළඟ කල්යාණ මිත්‍රකුණ නැත්තම් කියන සමීකරණයේදී බලනකොට හැම කෙනාගේම යුතුයකමක් පාටපත් වෙනවා ඒ තමන් කරගෙන යන වැඩේ දිගට යන්න නම් තමන්ට පැවරිච්ච වත දිගට කරන්න ඕනේ. ඒක අපේ අපවත්ච කේමනන්ද සාසින්න කාලේ කියන්නේ එහෙම කරන්න බැරි නම් වත හිල් වෙලයි කියලා තමයි කියන්නේ. එහෙම වෙච්චාම වත කරගන්න බැරි වෙනවා. එතකොට වත්තම් කියන එක ඒ කියන්නේ ගුරුවරයාගෙන් ගෝලයාටත් ගෝලයාගෙන් ගුරුවරයාට කරගන්න බැරි වෙනවා. ඒ නිසා ගුරුවරයා කෙරෙහි යත්තව මේ වත නැත්නම් වගකීම ඒ ආකාරයෙන් ඉටු කරන ගතිය ගෝල ශිෂ්‍යයා විසින් සොයා බැලිය යුතුයි. සොයා බලලා එතන හිටින්න නම් තමනුත් ඒ වතු පිළිවෙත කරන්න ඕනේ. තමන් ඒක කරන්නේ නැත්නම් මේක නොගැලපෙහි යන්න ඉඩ තියෙනවා. එතකොට ඒක ගුරුවරයාගේ දෝෂයක් නෙවෙයි තමන්ගේ දෝෂේ. ඒකට අඩු ගන්න තේරුම් ගන්න පුළුවන් ගුරු ලකුණක් තමයි, කල්යාණ මිත්‍ර ලකුණක් තමයි මේ වත්තා. ඊගාට වචනක්කම කියලා කියන්නේ ඒ වත් පිළිවෙත් කරන්න ගියාම පුදුමාකාර විදිහේ කටුක වචන හඬ සිද්ධ වෙනවා. අතිවාක්‍ය අහන්න සිද්ධ වෙනවා. ඒ හැම කෙනෙක්ම මේ ඒ ගුරුවරයා සරුවච්චන් වහන්සේට සම කරලා ඇයි සරුවච්චන් වහන්සේ වගේ මේවා කරන්න බැරි කියලා. එහෙම නැත්නම් ඇයි මටම මෙහෙම කියන්නේ? ඇයි අනික් කටට කියන්න බැරි? ඇයි මේ විදියට මේ වෙලාවේ කියන්නේ කියලා විවිධාකාරයෙන් අර මේ මේ දෙයියට අපෙන වචන කතා කරනවා. අතිවාක්‍ය කතා කරනවා. ඉතින් අතිවාක්‍ය කතා කරනකොට ඉවසන් නැතුව ඒක එක්කනට පත්තුත්තර බඳින්න ගියොත් අර ප්‍රිය භාවයට තද්ද බලහානි සිදු ඒ වගේම ඒ පුද්ගලයා තුළ තියෙන සීලෙට කියන්නේ සංඝයා අතර තියෙන සංඝ සාමග්‍රේට නැත්නම් උපාසක භාවනා කරන අතර තියෙන සබ්‍රක්‍මචාරීත්වයට හනි තනි කරහානි සිදු වෙනවා. ඊගාවට ගුණයට ඒ තාන සිද්ධ වෙනවා. එතකොට මේ පුද්ගල භාවනීය පුද්ගලෙක් වාට නෙවෙයිපත් වෙන්නේ කේන්ති යන පුද්ගලෙක් වාටපත් වෙනවා. තරුවචනාංශයේ සරුවචනතාවට නාන්නට පත් වෙලත් උන්වහන්සේ සඳහන් කරේ කොහොමද අහං නාගෝව සංගාමේ චාපාතෝ පටිසංසරං අතිවාක්‍යං කිචික්කිසං දුස්සීලෝහි බෞද්ධානෝ අහං නාගෝව සංගාමේ නාග කියලා පදේ පාවිච්චි කරන්නේ ඇතාට යුද පිනිස ගිය රාජකීය ඇතා සංග්‍රාමයට ගිය ඇතා මෙන් මම අහං නාගෝ සංගාමේ අතිවාක්‍යං තිතික්කිස්සං මම එක එකනාගෙන් එන මේ අතිවාක්‍ය, පඬිත වාක්‍ය, ලුණුවට අපෙන ලෙඩියට අපෙන වචන තිතික්කිස්සං නමෝ යොසියමටපත් කරනවා දුස්සීලෝයි බහුජන. කොහොමද මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ බහුජනතාව දුස්සීලයි. ඒ ඇත්තෝ මේ කියන විදිහට මේ කල්යාණ මිත්‍රත්වයෙන්, කල්යාණ නැමියාවකින්, කල්යාණ සහායකෙන් නිවන් දකින්න හදනවට වඩා මේ පිට තියෙන මොකද්ද වල්ලාගෙනයි කටයුතු කරන්නේ. ඒ දෙයට තක් වෙනකොට ඒ ඒ නහරට අත තියෙනකොටම කිපෙනවා. කිපිච්චට පස්සේ ආ කියන වචනවල කරන වැඩවල සීමාවක් නැහැ. ඉතින් අන්නේ වෙලාවට ඒ පුද්ගලයාට ඒක දොස් කියලා යාගේ වැරද්දක් කියලා හරියන්නේ නැහැ. තමයි. නමුත් ඒකේ ශාසන අලංකාරය පිටින්නේ ඉව ඉවසන්ට. ඉවසන්නේ කොහොමද? චාපාතෝ පතිතං සරං දුන්නෙන් මිදී ආයන ඊතලයක් ඉවසන යුදටවන් ඇති කුසී. ඉතින් ਸਰවචනාසේ ඉච්චර ඉවසීමේ ගුණ තියෙද්දි උන්වහන්සේට තේරෙනවා නම් ලෝකයා ඒ තරම බයිනොයි කියලා. මගේ මේ ਸਰවචන ගුණයක් මම දකින්න එකක් තමයි බැනුම් අහන්නන් අතර වැඩියෙන්ම බැනුම් අහපු කෙනා ਸਰවචනා. මුගව දෙනෙක් නම් කියන්න කැමති පූජා ලබන්නන් අතර වැඩියෙන්ම පූජා ලැබිය සරුවචන් වහන්සේ ඒ වගේම නාම්බු ලැබෙන්නන්ගේ වැඩියම නාම්බු වේ ඇත්ත තමයි. නමුත් අනිත් පැත්තෙම නිന്ദා ලැබෙන්නන් අතරේ වැඩියෙන්ම නිന്ദා ලැබපු වැඩියෙන්ම අතිවාක්‍ය අහපු කෙනෙක්. නමුත් උන්වහන්සේගේ ඉවසීමේ ගුණය තියෙන නිසා උන්වහන්සේකට ලෑස්ති වුණා සාරා සංකේ කල්පලක්ෂය මිනිස්සුෙකුට උදව් කරන්න ගියොත් ගහනවා ගහනවා ගහනවාමයි. තිරිසනෙකුට නම් ඒක නොවෙන්න ඉඩ තියෙනවා. තිරිසනන වලිගියත් වනයි. මිනිස්සුෙකුට උදව් කෙරුවොත් ගහනවා. ඒ මොකද අර මිනිස්සු උදව්ව බලාපොරොත්තු වෙන්නේ මිත්‍රත්වයේ නෙමෙයි ප්‍රේමයේ තුල ආදරය තුල. ඒ ආදර නැති වෙච්ච ගමන් කාම තණ්හාව මේ භව තණ්හාව එක චිත්තක්ෂණයකින් විභව තණ්හාව පාටපත් වුණාට පස්සේ ලෝකේ ඉන්න ප්‍රධාන එපාම කරවෝ නැති කරන්න ඕන කෙනා කියලා හිතෙන් ඉඳතියි. ඒක සරුවචනාංශේ පුහුණු කරා බොහෝ කාලයක්. කෙනෙකුට උදව් කරන්න යන්න නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ පුද්ගලයන්ගෙන් කවදා හරි අනදරයක් එනවාමයි. ඒ මොකද මිනිස්සුયો එන්නේ මේ කෑම බලාපොරොත්තු. ලාභ සත්කාර බලාපොරොත්තු. මොනවා හරි මේ ආත්මේ පෝෂණය කරන දෙයක් බලාපොරොත්තු. කල්යාණ මිත්‍යා අයුවකට අහු වෙලා ඒකෙන් ගැලවෙන්න කටයුතු කරන ගමන් උදව් කරන්න යනවා කියලා කියන්නේ ඔන්න ඔය වචනක්කම කියන පදේ නැත්තම් ගොඩ එන්න බැරි කටුකෝලක් තමයි. ඉතින් ඒක නිසා ඒ වචනක්කම තිබුණාට කවුරුත් එහෙම කොහොම හරපතල වචන කතා කරත් ඉවසනවට ඉවසන එකයි අර පළවෙනිම ගුණය කියන තාමත් ඒ ප්‍රියමනාප බවත්තර යනවා කියන එක එක හිතකට කරන්න බෑ. නුපුහුණු මනසකට කවදාකවත් කරන්න බෑ. නුපුහුණු මනස ওই දෙකේ එකයි අල්ලන්නේ. එක්කෝ එකට එක කරනවා. එහෙමනම් ප්‍රිය පාවෙයි. එහෙම නැත්නම් වචනක්කම ඉවසන ගතියක් නැතුව යනවා. එහෙම නැත්නම් ඒ දෙකේ ඒ දෙක පරස්පර විරෝධී. ඉතින් ඒ නිසා භාවනා කරනකොට ඒකට හොඳ නිදර්ශන හම්බ වෙනවා අනන්තවත්. ඒ මොකද මේ මේ සෑම ධාතු ගුණයක්ම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දෙකෙන් සමන්නාගතයි. පඨවි කිව්වහම තද ගතියයි මෙලෙක් ගතිය දෙක මේකේ තියෙනවා. බර ගතියයි හැලු ගතියයි දෙක මේකේ තියෙනවා. මෘතු ගතියයි ගොරෝසු ගතියයි දෙක මේකේ තියෙනවා. ওই දෙකටම පඨවි කියලා කියන්නේ. ඒක උණුසුම් ගතිය සිසිල් ගතිය දෙකම එකතු කරලාම තමයි තේජෝ කියලා කියන්නේ. කම්පන චංචල ගතියයි ධර්ම ගතිය දෙක එකතු කරපුවාම තමයි මේ වායෝ ගතිය කියලා කියන්නේ. වැකිසන ගතිය සහ පිළිගොරන ගතිය කියන ප්‍රතිවිරුද්ධ ධර්ම එකතු කරපුවාම තමයි ආපෝ ගතිය තියෙන්නේ. ඉතින් ඉස්ලාම මේ ධාතු මනසිකාරයේදී හිත පුරුදු කරනකොට ආනාපාන සතිය භාවනා කරනකොටම එක වරකම එක පාරක තද ගතිය දැනිලා හොඳට බලන් කිව්වොත් ඒ තද ගතිය දැනෙන්නේ මෘදු ගතියට සාපේක්ෂව. මෘදු ගතියක් නැතුව තද ගතියක් ලෝකෙ හිටින්න බෑනේ. ආන ඒ තද ගතිය ගමන් අනික අර මෘදු ගතියට යනවා. ඔය දෙක ආපුවාම තද ගතිය කියනකොට ආනාපාන මම මොකද කරන්න ඕන? මෘදු ගතිය කියනකොට ආනාපාන මොකද කරන්න ඕනේ කියලා කමටහන් සුද්ධ කෙරුවොත් ඒ ගුරුවරයා කියන දැන් ආනාපානෙටත් වඩා දැන් ධාතු මනසිකාරයේ තියෙන ඔය දෙකටම පුරුදු වෙන්න කියලා. ඒ වගේ මේ රූප ධර්මයන්ගේ යත්තාව මේ ප්‍රතිවිරුද්ධ ගති වලට පුහුණු වෙන්න බැරි තාක් ඒ පුද්ගලයාට නාම ධර්ම වලට හෝ විපස්සනාවට සුදුසුකමක් නැහැ. ඒ පුද්ගලයා එක පැත්තයි අල්ලන්නේ. පටවි කිව්වොත් තද වෙලාවට මුරුදු ගතිය හොඳයි. තද වෙලාවට තද ගතිය නරකයි. මුරුදු වෙලාවට තද ගතිය හොඳයි. මුරුදු ගතිය නරකයි. නමුත් පටවි ධාතුවේ එහෙම හොඳක් නරකක් දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒව අනාත්ම ධර්ම. අපි විහිං ඒකට හොඳ නරක දාගෙන ওই දෙකත් එක්ක ගැටෙන තාක්කල් ඉතින් විපස්සනාවක් තියා නාම රූප ධර්ම පරිච්ඡේදයක් තියා මොන්නම ඉවසීමක්වත් නැහැ. ඒක නිසා මේ වචනක්කම කියන ගුණය බාහිර ලෝකයට එක වැඩ කරනකොට ඒ බාහිර ලෝකයට කොච්චර උදව් කරන්න ගියත් ලැබෙන්නේ නම් අන්නර විදියේ නුගුණක් තමයි. ඒක ස්වභාවයේ තේරුම් අරගන්නේ මේ හතර මහා භූතයන්ගේ තියෙන මේ ප්‍රතිවිරුද්ධ දෙක ලක්ෂණ දැක ගැනීම. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියලා තිනවා මෙච්චර මේ හතර මහා භූතයෝ නැත්නම් මේ ධාතු ලක්ෂණ මුරගාලා ඒ වගේ ගතියෙම එවුවා කියලා පාන එකම තමයි. මේ උණුසුමයි සීසලසයි දෙකම එක තැන තියෙන්නේ. ඒ වගේම තද ගතියයි මෙලෙ ගතිය දෙකම එක තැන තියෙනවා. ඔය දෙකට දෙකක් දකින්න සාකල් යෝගාචරය කමඨාන් සුද්ධ කළ ඉවරයක් නැහැ. ඔය දෙකම එකයි. ඔය දෙකම සඳහන් එකම ගුණය. ඒ පොල් පිට පාගෙන යනකොට එකක් ඇටවනට එකක් උඩ එනවා, එකක් ඇටවනට පාගෙනකොට අනිත් එක උඩ එනවා කියන එක දන්නේ නැති වුණොත් එහෙම ඒ පුද්ගලයාට හැමදාම ලෝකත් එක්ක ගැටෙනවා. ඒ ගැටෙන කෙනාට නාම ධර්ම රූප ධර්මත් වල තියෙන මේ ගැටීම දන්නේ නැත්නම් මේ නාම ධර්මයේ වචනක්කම කියන එක මොන තාලෙකින්වත් හිතා ගන්න බෑ. ඒ නිසා යෝගාවචරයා භාවනා කරනකොට මේ වචනක්කම කියන ගුණය කල්ලාතුම පුරුදු කරලා තියෙනවා. නමුත් ඒක Taman උදව් කරන්න ගිහිල්ලා කීරි ගෑවෙන විදිහට කවුරුහට වචනක් කිව්වහම සැලෙනවා. ජීවිතේ නිකන් කීරි ගැහෙන ගතියකට එනවා. මොකද්ද මේකේ මේ තියෙන යථාර්ථය කියලා. එතකොට වෙන්නේ මොකද්ද? මේ ජීවිතයේ මේ ලෝකයේ මේ සංස්කාරවල කිසිම දෙයක් දුකින් කෙලෙසිලා නැතුව නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛ. නමුත් මේ ශාසනික කටයුත්තක් කරන්න. මේ ශාසනික කටයුත්ත කරන්න නම් වචනක්කම කියන ගුණය. එතන එතන පත්තුත්තර බඳින්න නැතුව හැම කෙනාටම කට උත්තර බඳගෙන යන ගමනක් කරන්න බෑ මේකේ. හුඟා දේවල් කාගෙන දරාගෙන ඉවසාගෙන ගියේ නැත්නම් අර කියන ප්‍රිය ගතිය, ගරු භාවනීය ගතිය වත මොකක් කරන්න හම්බෙන්නේ. හැම කෙනෙක්ම මොකක් හරි ඒ විදිහට උණු හැටගෙන දෙයියට අපේන වචනයක් කතා කරලා උත්තර බලාපොරොත්තු වෙනවා. කිසිම කෙනෙකුට උත්තර බඳිට යෝගාචර බැඳිලා නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් අපි ළඟට පටවි ධාතු ඇවිල්ලා තද ගතිය එනකොට අපි උත්තර දෙන්න වෙන්නේ. ගොරෝසු මෙලෙක් ගතියනකොටත් උත්තර දෙන්නේ. කුණුසුම් ගතියනකොටත් උත්තර දෙන්නේ. සීතල එනකොටත් උත්තර දෙන්නේ. දැන් ඒකට අපි කොහොමද හැසිරෙන්නේ? ඒක තමයි සමහිත. උණු මේක උණුසුම ඒ සීසලස නෙවෙයි. මේක සීසලස උණුසුම නෙවෙයි. මේක ආශ්වාසයේ උණුසුමයි සීල සීසලසයි ප්‍රශ්වාසයේ නෙවෙයි. මේ ප්‍රශ්වාසයේ ටිකක් උණුසුමයි ආශ්වාසයේ නෙවෙයි ඔච්චරයි අපිට තියෙන්නේ. ඇයි කියන ප්‍රශ්නේ අපිට අවශ්‍ය නැහැ. මෙච්චර මේ වැඩ කරගෙන යද්දී ඇයි ඒ ඒ වචනක්කම වෙන්න ඕනේ? ඇයි මේ මිනිස්සු එහෙම ලුණු ඇට දෙයි අපිට ඇට අපේන වචන කතා කරන්නේ? කිසිසේත්ම උත්තර බැලිය යුතු නැහැ. මේක සම්බන්ධයෙන් කාරණා තුනක් පසුගිය ටිකේ මට හොඳට තේරෙන්න පටන් අරගත්තා. එකක් තමයි ඒ අපිට කොහෙන් හරි දිශාවකින් හෝ පුද්ගලකින් හෝ ඊස්තුවක හෝ කොහෙන් හරි අපිට මෙහෙම නෑසිය යුතු කටුක වචනයක් අහනවයි කියලා දරා කියා ගන්න බැරි වචනයක් ඒ ඇහෙන වචනේ අපි මොනම ක්‍රමයකට හරි ඉවසලා යටපත් කරලා අපි යෝගාවචරකම රැකගත්තයි කියලා හිතමු. අපේ මිත්‍රත්වය රැකගත්තයි කියලා හිතමු. ඒ කොච්චර කෙරුවක්වත් කවදාකවත් මේ දොස් එන ගතිය කටුක වචන ඇහෙන ගතිය මැරෙන තුරාවට අඩු වෙන්නෙත් නැහැ නතර වෙන්නෙත් නැහැ. ඒක එක එක සත්‍යයක් පරම සත්‍යයක් ඒකයි සරුවචන සඳහන් කරන්නේ දුස්සීලෝහි බහුජන බොහෝ දෙනා දුස්සීලයි. දෙක තමයි මේවා කිසිම දෙයකට උත්තර බඳින්න කියලා ඒකලා නෙවෙයි අපි මේ සිවුර පරවගත්තේ. මේ කිසිම දෙයකට උත්තර බඳින්න කියලා නෙවෙයි අපි යෝගාවචරය වුණේ. මේවා මේ ආගන්තුකව පැමිණිච්ච දේවල්. එකකටවත් උත්තර බැඳිය යුතු නැත. ප්‍රතික්‍රියා කළ යුතු නැත. හිත සලාගත යුතු නැත. අන්න ඒක තමයි එකම උත්තරේ. එතකොට ඒ දොස් වචන ඉන්න තැනටම වැරද්දා පහු යනවා. එතෙන්ටම කරකලා බූමරංග වගේ යනවා. අතරමැදදී අපි ඒකට අත තිබ්බොත් තමයි අපේ අතත් තුවාල වෙලා ඒ කරන කෙනාට කරපු දේ ආදීන ආනිසංස විඳ ගන්න හම්බ වෙන්නේ. හැබැයි හතරවෙනි සත්‍යකුත් උකට එකතු කරතයි. මොකද එහෙම ගිල්ල වැදුනට පස්සේ කවදාකවත් ඒ අහිංසකයට ඒ කාලකන්‍යාට ඒ අසරණයාට hina වෙන්න එපා. ආ කරගත්තා නේද කියලා හීනකින්වත් හිතන්න එපා. එහෙම කියන්නේ අයිජවාසුකුත් අපිට නෑ. ඒ නිසා මේ වදිගින් දිගට මේයි. වචනක්කම කියන ගුණයට අවශ්‍ය කරන ආහාර වචනක්කම වෙන්න ඕන කරන සිද්ධි මරණතුරාවටයි කවදාකවත් ප්‍රතික්‍රියා කළ යුතු නැහැ. ඒවට ප්‍රතික්‍රියා නොකිරීම තමයි අපි මේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන්නේ දැක්කනේ හොඳටම දන්නවා අසුචි වඩා කනනවායි කියලා. නොදැක්කා වගේ කියන එකයි කියන්නේ. ඒ වගේම Tamanටම සැලසුම් කරලා හොඳටම මේ කෙලින් හෝ කේලම් වශයෙන් හෝ වචන කතා කරනවා නෑ වුණා වගේ ඉන්න එකයි තියෙන්නේ. ඒ වගේම කොනහනවා. එහෙට ඉඟි බිඟි කරනවා මෙහෙට ඉඟි බිඟි කරනවා නාසයට දිවට කයට මල කෙනෙක් වගේ මුතේ නැති කෙනෙක් වගේ. ඊට අඟවනවා. මං ඉදත් කිව්වා ඒත් කිව්වා දනුත් කරනවා ආරේ වාසේ. දන්නේ නෑ මෝඩෙක් වගේ මතක නැති කෙනෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. හිතපු ගමන් ඔන්න ආපහු හතිර කරකලා හිටෙන්නවත් නේ ගියාට පස්සේ කවදාකවත් hina වෙන්න යන්න එපා. කවදාකවත් ඔලොක්කොට කතා කරන්න යන්න එපා. මේ සේරම ಗುಣ ටික වැටෙනවා මේ වචනක්කම කියන ගුණයට. ඉන්නේ එහෙම ගුණවතුන් පිරිසක් තමයි මේ සාසනෙ ගෙනල්ලා තියෙන ඉදිරියට. ඒ වගේම මේ කලබල කරගෙන ප්‍රතිසංශෝධන වාද ගෙනාන සුචිත්‍ර වාද ගෙන්නගෙන වලිගුඩු තියාගෙන දුව නැත්තු නෙවෙයි. හැබැයි ඒ ඇත්තු තමයි කවදාරි මෝරලා ඉන්නේ. ඒ කලබල ඇත්තන්ද නහරයක් වැඩිකම නිසා මේ දඟලන්නේ. ඒ දඟලන්නේ රාසනික වශයෙන් තමයි. නමුත් මේ අස්ත්‍රෝක ධර්මයේ අඳුරන්නේ නැහැ. සම්‍යක් දෘෂ්ටිය දන්නේ නැහැ. ඒ වගේම අවිද්‍යාව කියලා තමන්ගේ වංචනික ධර්ම වැඩ කරන හැටි දන්නේ නැහැ. ඉතින් නුසුදුසුකමක් නෙවෙයි. ඒත් කවදා හරි මේ පාරේ ආවොත් කල්යාණ මිත්‍ර ඇසුරු කරොත් හැදෙනවා. ඒක නිසා අපි මේ එක එකනට දඬුවම් කරන්නවක්වත් උත්තර බඳින්නවක්වත් උත්තර දෙන්නවක්වත් බඳිලා නැහැ. ඒ නිසා මේ වචනකම කියන ගුණය තේරුම් ගන්නට නම් අර නන්දාමාණික සින්දුව තමයි කියන්න තියෙන්නේ. හිතුමතේට දීගදුව දීග කිය දුවේ උඹේ දුවත් හිතුමතේට දීග දියතිනේ පියානනුත් මමත් මෙදා වින්ද දුක දැනේ කියලා ඕන හිතුවක්කාරකම් කරපහන් නමුත් කවදාරි උඹත් අම්මා කෙනෙක් වෙයිනේ අන්න එදාට තේරුම් ගනින් එතකන් අපි මාතෘ ගුණේ රැගෙන ඉන්නවා පිතෘ ගුණේ රැගෙන ඉන්නවා ආහනකට මේ වචනක්කම ගුණේ ඕනේ ඒකෙන් තමයි ඇත්තටම කියනවා අපේ අටුවාවේ තියෙන හැම කතාවකම අටුවා සාහිත්‍ය තියෙන සෑම කතාවකම ওই වචනක්කම ගුණය හොඳට පෙන්නලා දීලා තියෙනවා. ආචාර්යවරු කොච්චර අමාරුවෙන්ද මේ වටිනා ධර්මයේ පෞද්ගලික දේවල් වලින් අයින් කරලා රැකගෙන ආවේ. රැකගෙන ආවේ කිසියම් දෝෂයක් Tamanට වෙච්ච ජීවිත ගණන් ගන්නෑ ධර්මයේ ගෞරවය තියාගෙන ඒ දේවල් වලට ඉවසාගෙන කටයුතු කරනවා. වත්තංච වචනක්කම. ගම්බීරංච කතං කත්වා. මේ සේරම කරනකොට ඔය ළමා ධර්ම වගේක් උතනයි කතාවේ. හැම කෙනෙක්ම හොයන්නේ මිත්‍රත්වේ නෙවෙයි ආදරේ. සෙනෙහස, ප්‍රේමී. ඒවා සේරකම තියෙන්නේ කෑම. එහෙම නැත්නම් වෙන මොකක් හරි ඔය පුද්ගලික ඒ වෙලාව ළමා ළමා ආසාවක් ඉෂ්ට කිරීම. නමුත් මිත්‍රත්ව එක නීට වැඩිය ගැඹුරු මේ අවිද්‍යාවෙන් තොර වූ මධ්‍ය ප්‍රතිපදා වූ සම්‍යක් දෘෂ්ටික වූ වැඩපිළිවෙලක්. ඒකට නෑ පෞද්ගලිකත්වයක්. ආන්නේ දේ කරන්න ගිහල්ලා ගිහිල්ලා මේ සඳහා ඒ අකමැති වුණත් කැමැති වුණත් කාට හරි මේ පටවි ධාතුවේ තියෙන තද ගතියයි මෙලෙ ගතියයි දෙකම පටවි බව හේතු ගන්නලා දෙන්නම වෙනවා. තේජෝ ධාතුවේ තියෙන උණුසුමයි සිසිලයි දෙකම තේජෝ ධාතුව බව හේතු ගන්නලා දෙන්න වෙනවා. වායෝ ධාතුවේ තියෙන කම්පන ගතියයි ධර්ණ ගතියයි දෙකම වායෝ ධාතුව බව තේරුම් කළ දෙන්න වෙනවා. එතකොට මේ රූප ධර්මයන්ගේ තියෙන මේ මේ අපිට හිතා ගන්න බැරි ධර්මතා. ඒ වගේ ධාරේති ධම්මෝ කියලා අපිට ඕනේ තාලට ඒවා හිටින්නේ ඒවා ලෝකෙට ගෙන ආපු න්‍යායකට වැඩ කරන්නේ ඒ න්‍යාය පිළිබඳ ගැඹුරු බණ කියන දෙද්දී චිත්ත නියාම විස්තර කරලා දෙන්න වෙනවා මේ ලෝකය මෙච්චර කටුක උනේ අපි බලන දෘෂ්ටි කෝණේ කටුකත්වයේ නිසා නිසයි අපි ලෝකයේ දිහා මිත්‍රත්වයෙන් බැලුවොත් ලෝකේ බොහොම මිත්‍රායි ඒ නිසා ඔබ බලන එකෙන් ඔබට පේන එකෙන් ඔබ කවුද කියලා ඔබටම තේරෙයි කියන එක කියනකොට මේ ලෝකේ කිසිම කෙනෙක් පිළිගන්න කැමති නැහැ ඔක්කොම කියන්නේ ලෝකයක් එකක් තියෙනවා ඒ ලෝකේ මට බලපානවා කියන. නමුත් මොකද දන්නේ නැහැ. තමනුයි මේ ලෝකේ බලපාලා තියෙන්නේ. තමනුයි ලෝකේ මවාගෙන තියෙන්නේ. මනෝපුබ්බංගම බව, මනෝසෙට්ඨ බව, මනස මනෝපුබ්බංගම බව, මනෝසෙ මනෝමය. මනස ශ්‍රේෂ්ඨ කරගෙන තියෙන බව පිළිගන්න කැමතියි. ඉතින් ඒගොල්ලෝ කියන මේ ලෝකේ හතරස් වැඩි රවුම් කරන්න ඕන. මේක දුවන වේග වැඩි අඩු කරන්න ඕන. මේක අඩු කරනවා වැඩි කරන්න ඕන. මේක සංවිධානය කරන්න ඕන කියලා. අර බල්ලවලි ගියා අල්ල ගන්න හදන වගේ කැරකිලා ඒ කරකෙන තාලට අනිකට්ටිය දඟලන්නේ නැති වුණොත් එහෙම බණි. නමුත් බැන්නට හරියන්නේ නැහැ. ලෝකේ දුවන්නේ චිත්ත නියාමයක බව, ධර්මතාවයක බව, ඊවසීම තමයි ගුණය බව. විස්තර කරන්න ගියාම ගැඹුරු බණ කියන්න ගියාම කියන ඔය බණ තේරෙන්නේ නැහැ කියලා. නමුත් කල්යාණ මිත්‍යා කවදාකවත් අර භාවනා ලෝකේ දිනු කරන්න ඕනේ, බුද්ධ ධර්ම දිනු කරන්න ඕනේ කියලා හන්දියක් ගන්න කියලා භාවනා කරන්න දෙන්නේ කියලා කියන්නේත් නැතුව වගේ කවුරු මොන තාකින් සුරංගනා කතා ළමා කතා බලාපොරොත්තු වුණත් Tamange ඊයේ ගැඹුරු බණ කතා නතර කරන්නේ නැහැ. ඒ ගැඹුරු කතා කියලා දෙන ගතිය ඉතින් ගෝධනයක් හිතන කියනවා මේ ළඟදිත් මේ ගමන යනකොට මටත් එක්කෙනෙක් කතා කළා ස්වාමීන් වහන්සේ ওই වගේ කතා මේ ඔබ වහන්සේ ගිහියන්ට කිව්වට අපි අපේ මම්මන්ත එක්ක ආශ්‍රය කරපු හාමුදුරන් ගිහියන්ට කියන්නේ ඒක පැවිද්දන්ට විතරලු කියන්නේ ගිහියන්ට කියන්නේ මේ ජාතක කතාවක් අදා සිද්ධාර්ථ කුමාරයා පිළිබඳ කතාවක් කියලා පැය ගත කරනවා. මොකද ගිහියන්ම තේරුම් ගන්න අමාරුයි. ඒත් ඒකල ඉවරේ ලකිනේ ඒ වුණාට බලනකොට උපහාසකේ බණ අහන මුගව දෙනෙක් හොඳයි කිව්වා. හැබැයි මම දන්නේ කියන මහත්තයා හොඳයි කියන්නේ එයා දන්නවා එයාට ඒක රස නැහැ. එයා කියන්නේ ඕක නෙවෙයි මම ඔබ අහසකින් බලාපොරොත්තු මේ නලවන කතාවක්. නම කිව්වේ ගැඹුරක්. එන්න මම ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට පේනවා කට්ටිය කැමති කියනවා වගේ මේ විභංගාර්ථයෙන් කියනවා. ඒකට ඉල්ලන්නේ වෙන මොකක්ද එකක්. නමුත් ওই ගිහියෝ තමයි කවදාහරි පැවිදි වෙන්නේ. ওই ගිහියෝ තමයි කවදාහරි නිවන් අවබෝධ කරන්නේ. එහෙම නැතු ඒ ගිහියන්ට සුදුසු කාලෙට කියලා හැමදාම මේ මේ ළමා කතා, සුරංගනා කතා, නැලවිලි කවි කීක ඉඳලා හරියන්නේ. ඒවත් ඕනේ. ඒවයි පයි කියන්න නරකයි. මොකද අපිත් නැගිටිව අහලානේ. නමුත් මේ ගම්බීර කතා කතාව කවදාකවත් අහන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ නිබ්බාන පරිසංවිත කතාවක් හෝ ශූන්‍යතා පරිසංවිත කතාවක් කියනකොට හුඟව දෙනේ නැගිටලා යනවා. ඕවා අපිට තේරෙන්නේ නැහැ අපිට ගැළපෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ගැළපෙන බව තේරෙන බව එන්න බොහෝ කල කල්ලාගෙන ඉති ආශ්‍රය කරන්න ඕනේ. මේ මංගත් කරන ඊටාම වටිනා පාලිකාවක් හිටියදී මම මට හරියට කියලා තිබුණා. අනේ ස්වාමීන් වහන්සේ ඕක නැතුව මට තේරෙන බණක් කියන්න. මට තේරෙන බණක් ලියලවන්න. මම ලියලත් ඇරියා. කිව්වා. මොන්නම දෙයක්වත් කිව්වා මොන්නම දෙයක්වත් තේරෙන්නේ නැහැ. මම ඔබ අතර කැමති පුද්ගලිකව කැමති නමුත් ওই බණ තේරෙන්නේ නැහැ. නමුත් මේල ගිය වෙලාවේදී හම්බ වෙලා තව දෙකක් තුනක් භාවනා කරා. භාවනා කරාට පස්සේ ඇවිල්ලා කියනවා මම ඔබ වහන්සේලා කිව්වේ වාසිය අඳුනන්නේ නැතුව ස්වාමීන් වහන්සේ. දැන් මේ මට ඔබ වහන්සේ තේරෙන්නේ මට තේනවා ඔබ වහන්සේ උඟක් වෙනස් මොකක්ද පාරක යන කෙනෙක් කියලා. මං කිව්වා ඒ කතාව ඕනේ නැහැ. දැන් බණ තේරෙනවා. දැන් නම් තේරෙනවා කියුවා. මම කියන්නේ ඒකයි වෙනස. මෙතෙක් කල් කියපු දේවල් මට නෙවෙයි අපිට නෙවෙයි කොහෙදෝ කියලා හිතාන ඇහුවට තේරෙන්නේ නැහැ. නමුත් Taman මේකට බහැලා බැලුවොත් කවදා හරි අවබෝධ කළ යුතුක් මේකේ තියෙන අකමැති බව හැබෑව. සංකීර්ණ බව සංකර බව හැබෑව. මේ අමාරු බව හැබෑ නමුත් මේකේ තමයි තියෙන ධර්ම. ඒ නිසා කල්යාණ මිත්‍යා ඒ ඉල්ලුම සැපයීමට නෙවෙයි බණ කියන්නේ. තමන්ට තේරෙන දේ තමන් හොඳයි කියලා හිතන දේ තේරුම් ගන්නට උත්සාහ කරන සුළු පිරිසකට හෝ වේවා කියලා අර ගැඹුරු කතා කියලා දෙනවා. පසුගිය අවුරුදු 20 30 ඇතුළත ඒ මේ පැවිදි ලෝකයේ කෝක වෙතත් ගිහි ලෝකයේ පුදුමාකාර විදිහට මේ ගැඹුරු පැත්තට මිනිස්සු යෙදෙන්න වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම අද මේ ලෝකේ තියෙන මේ කාම සේවනයේ සාකාම භෝගී අදහස් ආහාරමේ ආහාර ද්‍රව්‍ය පරිභෝජනේ වැඩිවීම නිසා ඇතිවලා තියෙන මේ චිත්ත මේ අපි කියන එක අසහනයි කියලා මේ ආතතිය නිසා. හිමිසල් තේරෙන පටන් ගන්න තියෙනවා මේ දේවල් කරලා මේ ලාමක දේවල් කරලා කවදාකවත් මේ හිතේ තියෙන ආතතිය මේ හිතේ තියෙන මේ අසහන ගතිය කවදා දුර වෙන්නේ. ඒක සඳහා විවේකීව සීලය කරගෙන මේ වගේ දෙයක ගැඹුරට යෙදෙන්න ඕනේ මේ ආතතිය නැති කරන්නේ. නැත්තම් මේ ගිහි වුණත් පැවිදි වුණත් සාසනික දෙයක් වුණත් පිට දෙයක් වුණත් කරන්ට කරන්ට කරන්ට මේ ආතතිය වැඩි වෙනවා. නැති වෙන්න කියලා හිතාන් තමයි කරන්නේ. නමුත් වැඩි වෙනවා. මොකද හේතුව අර කැඹුරු දේවල් අතහැරන මේ ලාමක දේවල් කරනකොට. ඒ වගේම තමයි මේ කොච්චර જાති කෙරුවත් Taman සහ Taman අවත පරිසරය කියලා ඒකෙන් දුර වෙන්න නම් අපි මේ කාය විවේක චිත්ත විවේකට අතර වෙන්නේ නැතුව උපති විවේකයට යන මේ ගැඹුරු බණ කතා අහන්න සිද්ධ වෙනවා. ඇහුවොත් පමණයි පෞරුෂත්වේ. එහෙම නැත්නම් අපේ රුචි අරුචිකම් වල හැබෑ වෙනසක්. එහෙම නැත්නම් yaadෙන වෙනසක් හිට වෙන්නේ. ඒ නිසා ආනාපාන සති භාවනාව කරත් මේ ආනාපාන සති භාවනාවේ මුලින් මුලින් කරන ඒ අරමුණට හිත දාගන්න එක, ඒ වගේම යම් කිසි සමතයක්, යම් කිසි සමාධියක් ගන්න එක, ඊට පස්සේ ඒක ගැඹුරට ගියාට පස්සේ ආනාපානෙත් නොතේරෙන මට්ටමට ගියාට පස්සේ ඒ තුනේ තාමත්ම සූක්ෂම සංකීර්ණ අවස්ථා දෙක තුනක් පන්නන්න ඕනේ. ආනාපානෙ නැති වුණත් නැත්නම් ආනාපානේ ආස්වාද ප්‍රසවාස දෙක අතර සමතාවයක් ඒකාකාරී බවක් අපේ අපි දැන් ඉන්න ලොකු සාංශ කියන විදිහට මේ චංචල බව චරණේ චලනයේ පේන මට්ටමට ගිය ආනාපානේ අත නෑරම යන්න ඕනේ කිව්වහම ඒක ගැඹුරු බණක් මොකද ආනාපානේ නැති තැනක් ගැන මේ කතා කරන්නේ ඒත් කියනවා ආනාපානෙත් එකම ඉන්නේ කියලා. කාරෝ හේතු දෙක තුනක් තියෙනවා එකක් තමයි ඒ වෙලාවට නෑ කියලා කියන්නේ හිතුවක්කාරී හිතන. නොසන්ඩාල හිතන. නොතම්පත් හිතන. නිසා ඒ හිතට ඉඩ නොදී තියෙනවා කියන හැඟීමෙන් බැලුවොත් අර නොසන්ඩාලකම් මේ අතම්පත්යක් නැති වෙලා හිත තම්පත් වලට ඇත්තම කියන එකක් ඇත්තට. කොහොමද දෙහෙරත් උදරක් ඊට වැඩිය ගැඹුරකට ගියාට පස්සේ ආනාපානය දැන් ආස්වාස් ප්‍රස්වාසයේ පිරිමැදීම උණුසුම සිසිල් ගතිම තමයි ඔය දැනට ආනාපානයේ වෙනුවට වැටෙන දේ ඉන්නා බව කම්පනයක් චංචලයක් මොකක් හරි දෙයක් තියෙනවා. ඒක යර ආසාර ප්‍රසවාසය ධාතු ගුණයට හැරිලා තියෙන්නේ. ඒක ආනාපානය කියලා නම මාරු කරන එකයි තියෙන්නේ. එතකොට කමඨාන සුද්ධ කරනකොට එහෙම කියවුනොත් කියන්නේ දැන් ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න එපා. දැනනවා දැනනවා කියලා මෙනෙහි කරන්න. මේ තියෙන එක බාර ගන්න. ආනාපානෙ නෙවෙයි කියලා හිතන්න එපා. ආනාපානෙ වෙස්පර්ලිච් බව බාරගත්තොත් ඒ බාර ගන්න පුද්ගලයාගේ වෙස්පර්ලියක් සිදු වෙනවා. යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මඤ්ඤනා කරොත් මඤ්ඤණා කරන්න කරන්න අන්‍ය දෙයක් වඩටපත් වෙනවා. මඤ්ඤණා කිරීම පැත්තක තියලා සමහරු මෙතෙන්දී අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරනවා. තව සමහරු නැගිටලා යනවා. තව සමහරුගේ හිත නින්දට වැටෙනවා. තව සමහරුගේ හිත සාකෝපතෝන මේ සේරගෙම වෙන්නේ අර ආකූල ප්‍රවාහය අනාකූල අනාකූල ප්‍රවාහය ආකූල කිරීමක්. මොකක්වත් නතු ආනාපානෙමයි මේකෙමින් තෝනෑ කියලා හිතුවොත් අන්න තේරෙන පටන් අර ගන්නවා නීවරණ තොරව ඉඳුරන්ට බැඳිච්ච නැති යම් ප්‍රමාණයකද සංකීර්ණ හිතක් නැත්නම් කප්පස්සම්බයං කාය සංඛාරං කියන විතර ආස්වාද ප්‍රසවාසය ආගේ සංසිඳීමක් වටේන පටන් ගන්නවා. ඒ සංසිඳීම ගුරුවරයා කියලාම දෙන්න හිතාගත්ත දෙයක් නෙවෙයි වෙන්නේ අහිත නොහිතපු දෙයක් වෙනවමයි ආන්නේ දෙයට සූදානම් වෙලා යන්නේ. ආන්නේ මේ කම්පල සංතර ගතිය නැතුව තීදි ගියාට ටික වේලාගෙන මට පැය දෙක ඉන්න පුළුවන්. ඒ හිතියක් යෝගාචරගේ හිත බාහිරයට දුවන ගති තියෙන්න පුළුවන් ඇතුළට නැමෙන ගති තියෙන්න පුළුවන් බාහිරට දුවන ගති තියෙනවා නම් හැමදාම කමටහන් සුද්ධ කරන්න තරමනවා මම දැන් මොකද කරන්නේ මම දැන් මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ මේ ඉන්න තත්ත්වේ බාර ගන්න කැමති නැහැ. කවදා හෝ ඒක ඇතුළට නැමෙන ගතිය ආවනම් මේකත් ලොකු දෙයක්. මේ වෙලාවේ නීවරණ නැහැ. මේ වෙලාවේ කමටහනින් පිටත් නැහැ. මේ වෙලාවේ සතිය තියෙනවා, සමාධිය තියෙනවා. මම මේක අගේ කරන්න ඕනේ. මේක මේ ඉන්න ඕනේ. මේක හොඳයි කියා ගන්න ඕනේ කියලා. ඒකත් සංඥාව පැත්තට. අන්තරාවස්ත අන්තරාවලෝකනයක් ගියොත් යෑමම ඒක වැටහීමම ඒ පුදුලගේ ලොකු පෞෂත්ව වෙනසක්. ඒ පුද්ගලගේ ලොකු රුචිආසිකම් වල වෙනසක්. ලොකු ඉවසීමේ ශක්තිය. ආ නෙතෙන්ති ගුරුවරයා මේ ගම්බීරයි මේවා කියලා දෙන්න හොඳ නෑ කියලා අත නෑර. හරියට කියලා දුනොත් 100ක් හමාරක් බනහනකොට එක්කෙනෙකුට දෙන්නකොට හරි තේරෙනවා. ආහනේ විතර ඇතුළට ගිහිල්ලා යම් වෙලාවක චිත්ත සංකාර සංසිඳන වෙලාවේදී මොකද චිත්ත සංකාර කියලා කියන්නේ වේදනා සංඥා දෙක සංසිඳන වෙලාවේදී මේ පුද්ගලයාගේ හඳුනා ගැනීම විඳීම් දෙකම කලකොලප්පම් වෙලා යනවා. දෙකම අස්ථානගත වෙනවා. කොච්චර අස්ථානගත වෙනවද කියනවනම් ඉන්නවද නැද්ද කියන එක හොයාගන්න බැරි තරම් සංඥාවක් නැතිලා යනවා. විඳිනවා විඳීමක් තියෙනවා. නමුත් ඒ විඳීම සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන මේ තුනම සමරසයට එනවා. ඔක්කොම එකාකාර වෙනවා. සතිය සමරස වෙනවා. පට වියාපෝ තේජෝ වායය කියන රූප ධර්ම උනත් නාම ධර්ම උනත් දෙකම එකයි. බලන හිතයි බලන දේ දෙක එකට මූණට මූණ දාලා ඉන්න නැත්නම් එකිනෙක ඇතුළට බැස ගන්නවා වාගේ දැනගන්න බැරි තත්යකට නැති මේ වගේ චිත්ත සංකාර සංසිතීමක් භාවනාවේදී සිදු වෙනකොට ගැඹුරුයි කියලා නොකිය දුන්නොත් හෝ නැත්නම් භාවනා එන්න ඉස්ස හෝ මෙහෙම දෙයක් එන්න පුළුවන් බව කියා දුන්න නැත්නම් කවදාකවත් කමඨාන් සුද්ධ කරනට හරියට ඒක කියන්නේ නැහැ. මේ කියන්නේ වෙන්නේ ඉස්සලා මේ මේ මේ පොරාට කියලා කන වැටපන්නන එකක් නෙවෙයි. ගම්බීරතාවය කියලා දෙන්න ඕන. ආනාපානෙම යන්න පුළුවන්. කොටිම්ම කියනවා නම් භාවනාදී කොච්චර කවුරු මොන තාලෙන් ලෝකයට හේතු කරන්න ගියත් භාවනාදී ගැලවෙන්නේ ඇතුළෙමයි ප්‍රශ්නේ ඇතුළෙමයි සංසාරේ තියෙන්නේ ඇතුළෙමයි ඉවර තියෙන්නේ අන්න ඒකට ගැලවෙන්න නම් ඇතුළටම දෙන්න ඕනේ මේ සමීකරණේ ගැඹුරුයි කියලා කියන්නේ අතුල. ආන්න එතකොට කොට එනවා. කොට එන්නේ කවදාකවත් මේ ගුරුවරයා හින්දා නෙවෙයි. Taman තුලටේ නියම සමීකරණ නියම සංකීර්ණතාවයේ නියම ගැඹුරු බණ ගැඹිරත්වයේ ගිය දවසට තේරෙනවා මේක දරන්න පුළුවන්. අතපය කරලා නැහැ අඩුපඩු කරලා නැහැ. යන්න පුළුවන් කියනකොට අන්න මේ පුද්ගලයා නෙවෙයි එළියට එන්නේ. භාවනා කරන ඉඳගත්ත මිනිහා නෙවෙයි නැගිටින්නේ. ඒ තර්ක හිතත් නැහැ, ඒ සංඥාත් නැහැ, ඒ වේදනත් නැහැ. හැවහැලිය හැලුවා වාගේ උරගේ එළියට එන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මේ පුද්ගලයා තුළ විශාල පරිවර්තන සිදු වෙලා ඒ පුද්ගලයා ඊට පස්සේ අර ප්‍රිය භාවයට ගොඩ කර කරන්න උත්සාහ කරනවා. මුන්දේ ගාතය අවසාන සඳහන් කරනවා. එහෙම වුණත් කවදාකවත් එවැනි ශිෂ්‍යෙක් නොයජිජුත් තැන් වල අයුත්තත් ථාණය යොදවන්නේ නැහැ. තමන්ගේ වාසිය පිණිස, තමන්ට සැප පිණිස නැත්නම් විනාශාවක් ඉෂ්ට කරගන්න කවදාකවත් යොදවන්නේ. අස්ථානේ කවදාකවත් යොදවන්නේ නැහැ. නියම තැන යොදවනවා. ආන්නේ ಗುಣ ටික තමන් තමන්ගේ කල්යාණ මිත්‍යා නැත්තම් ගුරුවරයා තුල ගරු භාවනීය පුද්ගලයා තුල දකිනවනම් සර්වඥයන් සඳහන් කරනවා අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති. තාම සම්පූර්ණ වෙලා නැති මේ සමාධිය චේතෝ විමුක්තිය සමාධියෙන් එන ගැලවුම පරිපාකයට පිරිපිරිබුහුඹ බවට මෝරච්ච බවටපත් කරන්න පුළුවන්. ඉතින් කතා ඉවර කරන්න ඉස්සලා දේශනා ඉවර කරන්න කියලා මතක් කරන්නේ මෙන්න මේ ಗುಣ ටික Taman තුල තම චිත්තසංතාණි අඳුනාගෙන අගේ ආඩම්බරය කෙරුවේ නැත්නම් කල්යාණ මිත්‍යා කියලා තමයි බලාපොරොත්තු වෙන ගුරුවරයා තුල තියෙනවද නැද්ද කියලා බලා ගන්න අමාරුයි. බලාගැනීමේ පළවෙනිම ලකුණ තමයි කවදාකෝ මේ ಗುಣ සූතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ භාවනාමේ වශයෙන් Taman තුල ඇතුළු වෙන්න වෙන්න මෝදු වෙන්න වෙන්න මේ ගුරුවරින්ගේ වටිනාකම තේරෙනවා. එතකන් ගුරුවරයා තුල වගකීම තියෙනවා. ආපු දවසට ඒ පුද්ගලයා වගකීම් බාරන සාසනික බාරදාරකාරීත්වය ගන්නවා. එතකම්ම මේ රිලේ රේස් එක දුවන කෙනා බැටන් එක මාරු කරන්නේ දෙන්නේ නැහැ. දීලා වැඩක් නැහැ. මොකද දාලා කරලා දුවනවා. නමුත් මේ කරගෙන යනකොට කවදා හරි වෙච්ච දවසක තේරෙනවා අනේ කල්යාණ මිත්‍රෝ කියලා කියන්නේ උපද්දමි සම්බන්තේ භ්‍රමචර්යයන් යදිදන් කල්යාණ මිත්‍රතා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා. ස්වාමීන් වහන්සේ මේ භ්‍රමචර්යාවේ සී භාගයක්ම කල්යාණ මිත්‍ර වගේ කියලා. බුදුහාම කා මාහේවං ආනන්ද මාහේවං ආනන්ද කියලා එපා ආනන්ද එහෙම කියන්නේ එපා ආනන්ද කියන්නේ සකල මිදං ආනන්ද භ්‍රමචර්යා යදිදං කල්යාණ මිත්‍යා මේ මුළු භ්‍රමචර්යම කල්යාණ මිත්‍යත්වය කියලා කියන්නේ තමන් කවදා හෝ තමන් ඒ අගය කරපු කල්යාණ මිත්‍යාගේ ගුණ ටික ඇතුළට මුහු කරගත්ත දවසේ තමන් තුළට ඒ ශාසන බාහිරදායකත්ව වෙනවා ඒ වගේම ශාසනය විසින් විය යුතු ඒ නික්ලේශී තත්ත්වය එහෙම නැත්නම් මේ ආශ්‍රවක්ෂය කර තත්ත්වයට යන්න කරන්න පුළුවන්. ඒ නිසා ඒක මුළු ශාසනය විතර කරන්න පුළුවන් කල්යාණ මිත්‍රත්වයේ තුල. අපි ඉන්නේ වැනි වැඩ පිළිවෙලක අපි ඔක්කොමලා දැනට ඒකෙන් 133 පැනපු කට්ටිය. සෑහෙන දුරට කැපකිරීම කරපු අය. ඊටු ටිකේදී දුක්ෙන් නැහැ කියලා හිතානවා. දැන් සාමාන්‍ය ලකුණු සාමාන්‍ය පාස් එකක් කාටත් තියෙනවා. දැන් අපි උත්සාහ කරන සම්මානයක් ගන්න. ඒ නැත්තම් විශිෂ්ට සම්මානයක් ගන්න. විශිෂ්ට සම්මානයක් ගන්න නම් අර පාස් වෙන්න ගත්ත ටිකම නැවත නැවත කලපිරිමදින එකයි තියෙන්නේ. ඒ සඳහා Tamange මේ තියෙන යුතුයකම් ටික හරියට යොසු කරනකොට කල්යාණ මිත්‍රෝ දකින්නත් ඇසුරක් එන්න පටන් ගන්නවා. එතකොට තේරෙයි මෙච්චර කාල Taman තුලමයි මේ කල්යාණ මිත්‍යා ඉඳලා තියෙන්නේ. ඒ මනුස්සයාට නැගී ඉඳ දුන්නේ නැහැ. මේ සාමාන්‍ය කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේංසා විතක්ක වෙන නරක විතක්ක නිසා. ඒ විතක්ක දුරු කිරීම දාතින් බාහිර කල්යාණ මිත්‍යා ඇසු කරනකොට Taman තුල තියෙන කල්යාණ මිත්‍යාව විසෝසවට පස්සේ තමයි ස්වාධීන වෙනවා විමුක්ත වෙනවා ඒක තමයි චේතෝ විමුක්තිය කියන්නේ ඉතින් මේ අද ධර්ම දේශනාවේ කරුණු වාර්තාකා බලලා සියලු දෙනාට මේ පිටිපුන් නැත්නම් පිරිචනති යම් චේතෝ විමුක්තියක් තියෙනවනම් ඒක පිරීම පිණිස පරිපාකාය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා හරිද පටන් ගන්නකොට ප්‍රමා වුණා මොකද මේ අරුණේ ප්‍රශ්න කියන නිසා කොහොම නමුත් ඒකට පොඩ්ඩක් වැඩි වේලාවක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා ඒ සම්බන්ධව කීතු කාරණා කළ යුතු කාරණා තියෙනවා අපි ඒකටත් අරන් කන් දෙමු එහෙම නැත්නම් අපි ධර්ම දේශනාවක අවසානයේ සම්ප්‍රදාන කුලව කරන දෙවියන් දෙවියන් වාසින් කිප්ප කිරීමේ ඒ දේශනාවයි සමාප්ත කරන වීම සතිවරණා. ඉත්තාවතාකනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාකනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේහි පත්තානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා. आकारगद्धा चतुम्मट्ठा देवानागा महित्तिका अनुमोदित्वा चिरङ्गक्कन्तु साधन आकारगद्धा चतुम्मट्ठा देवानागा महित्तिका पुण्यन्तम् अनुमोदित्वा चिरङ्गक्कन्तु देशन आकारगद्धा चतुम्मट्ठा देवानागा महित्तिका पुण्यन्तम् अनुमोदित्वा चिरङ्गक्कन्तु मम्परम् ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සාතන් ධර්මාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය Oh, God.